එහෙම සීලමු දෙනා ධර්ම ශ්‍රවණයකට සූදානම් වෙලා සාදුකාරය පවත්වනවා. නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ පුනච පරං භික්කවේ භික්ඛූ යානි සබ්‍රක්‍මචාරීණං උච්චාවචානි කිංකරණීයානි තානි දක්ඛෝ හෝති අනලසෝ තත්රූපායන් විමංශති අලංකාතුං අලං සංවිධාතුං තීති කෞරණීය ඒ සිග්මෑනිවරු ප්‍රදාන සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ භාවනා වැඩ පිළිවෙලකදී ගත කරන අවස්ථාවක්. ඒ වැඩ පිළිවෙලකදී නිතරම මේ භාවනා කරන අයට ධර්ම දේශනාවලින් ධර්ම සාකච්ඡාවලින් සංග්‍රහ කිරීම විය යුතු කාරණාවක්. ඉතින් ඒ අනුව සලකලා අපි හැමදාම දවසකට පැයකට වැඩි කාලයක් ධර්ම දේශනාවක් මාර්ගයෙන් සම්බන්ධ වීම කාර්යයක් වශයෙන් කරගෙන ආවා. ඒ අනුව ඒ ධර්ම දේශනා සියල්ලම මේ නාටකරණ සූත්‍රය කියලා වටිනා සූත්‍රයක් සූත්‍ර පිටකේ අංගුත්තර නිකායේ දසක නිපාතේ සඳහන් වෙන සූත්‍රයක් තමයි අපි ධර්මදේශනා මාලාවට මාතෘක වශයෙන් ලැබුවේ. ඉතින් මේ සූත්‍රය අපි මේ වෙනකොට සීලයක් සමාදන් වීමෙන්, කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් ඇති කර ගැනීමෙන්, සුවච භාවයක් ඇති කර ගැනීමෙන් අපි මේ අසරණ වූ අනාථ වූ ජීවිතය සසරණ වූ සනාත වූ ධර්ම ජීවිතයක් බවට පත් කර ගැනීම සම්බන්ධව මේ තාක්කල් අපි සාකච්ඡා කරලා තියෙනවා. අද මාතෘකා දවසේ දවසේ මාතෘකා වශයෙන් තිබ්බ ඒ කොටසේ කීකරුකම කියන වචනේ වගේ තමයි ගම්ම්‍ය වෙන්නේ. යානි සබ්‍රහ්මචාරීනං උච්චාවචානි කිංකරණීයානි යම්මෝ Taman එකට භාවනා කරනකොට ඒ භාවනා කරන අනිකුත් සබ්‍රහ්මචාරීන් වහන්සේලාගේ උච්චාවචානිකින් කරණීයානි කුදු කුඩා වූ හෝ වේවා මහත් වූ වේවා කටයුත්තේ කීකරුව කුමක් කළ යුතුද කියන අදහසෙන් ඒ වාක්‍යයේ දක්ෂව අනලස්සව තත්රූපායන් වීමංසති මම කෙසේනම් ඒ අත්ංගේ මේ අවශ්‍ය කරන කටයුතු වලට උදව්පකාර කරන්නෝ කියන විමර්ශන බුද්ධියෙන් යුක්තව කටයුතු කරන්නයි කියලා බුදුජාන් වහන්සේ මතක් කරනවා අලංකාතුම් අලං සංවිධාතුම් කියලා. මේ අනුකුඩා සියලු කටයුත්තේ දක්ෂ වෙන්න ඕනේ ඒව සංවිධානයේ දක්ෂ වෙන්න ඕනේ. ඉතින් මේක සාමාන්‍යයෙන් අර විපස්සනා භාවනා පිළිලා තමන්ගේ ඇතුළට හිතනමාගෙන එන එන අරමුණ මෙනෙහි කරනවා කියන දෙන උපදේශයත් එක්ක බලනකොට ඒක බාහිරයට හිත යොදවන තනක් වගේ බැලු බැලමට පේනවා. ඒ කියන්නේ අනුන්ගේ අවශ්‍යතාවයක් තියෙනවනම් ඒ අවශ්‍යතාවයන් මගෙන් සිද්ධ වෙනවද? ඒ අත්තට මට ඒ මේ අනිකුත් භාවනා කරන ඇත්තන්ට මොන මොන පැත්තෙන් මට උදව් උපකාර කරන්න පුළුවන්ද කියන එකට විමසුම් නුවණක් අවශ්‍යයි කියලායි මේ පාටෙන් සරුවත් chance මතක් කරගන්න. ඉතින් ඒක එදා ඉඳලා අද දක්වාම ශාසනය පැවතිච්ච දෙයක්. ඉතින් මේක විශේෂයෙන්ම මතක් කරන්නේ මේ නාටකන සූත්‍රය ආමන්ත්‍රණය කරන්නේ භික්ෂුන් වහන්සේලා. එහෙම නැත්නම් භික්ෂුණීන් වහන්සේලාට. එතකොට ඒකට ඒ වෙනකොටමත් තමන්ගේ ජීවිතය ඒ සීල සමාධි ප්‍රඥාවෙන් පූජා කරලා බ්‍රහ්මචාරී කියන වචනෙට ගැළපෙන තැනටපත් වෙලා තියෙනවා. භ්‍රමචාරී කියලා කියන්නේ කාමයේ ලෝකයෙන් වෙන් වෙලා බ්‍රහ්මී කුසේ එකලාව වාසය කරනවා කියන එක. නමුත් අපි ඉස්සල්ලාම දවසෙත් මේ සූත්‍රය හඳුනා දෙන දවසේ මතක් කරා යම් මිත්‍ත්‍යාවක් වේවා පුරුෂයෙක් වේවා ඒ කියන්නේ වෙන විදිහෙන් කියනවා උපාසක කෙනෙක් වේවා උපාසිකාවක් වේවා මේ වාගේ භාවනා මධ්‍යස්ථානට ආවට පස්සේ බොහෝ විට දවස ගත වෙන්නේ හිතවිලි પરම්පරාව පවතින්නේ භික්ෂුවක් භික්ෂුණියක් වාගේ තමයි. මොකද යත්තන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම සීල ශික්ෂාවට සමාධි ශික්ෂාවට ප්‍රඥා ශික්ෂාවටයි නැඹුරුව ගත වෙන්නේ. ඉතින් ඒක නිසා පැවිදි වෙච්ච කෙනෙකුට හා සමාන ජීවිතයක් ගත කරනවා. ඉතින් ඒක මේ සූත්‍ර පිටකයේට අටුවාවට පෙන ආචාර්යයන් වහන්සේලා එවැනි නැත්තම් උනන්දු කරවන සුළු වචනයක් කතා කරනවා යම් කිසි කෙනෙක් සංසාරේ බය දැකලා සංසාරයෙන් ගැලවීමට කටයුතු කරනවට කරනවද එවැනි කෙනෙකුට භික්ෂුවක් කියවට කමක් නැහැ. සූත්‍ර අර්ථකථන එහෙමයි දෙන්නේ. ඒක නිසා මේ සෑම කෙනෙකුටම හිතා ගන්න පුළුවන් මේ නාට කරන සූත්‍රයේ සර්වචන් වහන්සේ භික්ෂු භික්ෂුණීන් කියන ඊගේ අතහැරපු පිළිසල දේශනා කළාට භාවනාවට ගත කරන සින අපටත් මේ භාවනා පන්ති ඉන්නා තාක්කල් භික්ෂු භවක් භික්ෂුණී භවකට හා සමානව ගත කිරීම නිසා අපිටත් මේක අදාළ කරගන්න පුළුවන් කියන හැඟීම ගන්න ඒ විදිහට අපි මේ <clears throat> සංඝ භික්ඛු සංඝ භික්ඛුණී සංඝ කියන වචනෙට සමාජිකත්වයක් ගත්තොත් මේ සංඝ සාමග්‍රීය කියලා ලස්සන වචනයක් තියෙනවා අපේ සාසනයේ. එවැනි භ්‍රමචාරී ජීවිතයට කතිකා කරගත්ත පිළිස එකිනෙකා කෙරෙහි ප්‍රිය ප්‍රිය බැල්මෙන් බලාගෙන ජීවත් වෙන්නේ. කිරි වතුරයි වාගේ. තවත් පැත්තකින් කියනවා නම් අපි විවිධ කුල වලින් විවිධ දෙමව්පියන්ට ජාතක වෙලා විවිධ පළාත් වලින් මේ එකතෙන් වෙලායි. එකතෙන් වෙලා එනකොට අපි අපේ උපදි සම්පatti, උපනිෂේ සම්පatti බොහෝම වෙනස්. සමහර බොහෝම උගත්, සමහර උගත් නැහැ. සමහර රූපවන්තයි, සමහර රූපවන්ත නැහැ. සමහරු බොහෝම දීප ඉතිහාසයක් සීලයේ සහිතයි සමහරුගේම නැහැ. මේ විදිහට අපි විවිධ ධාරාතිරම් වල මෙතෙන්ට ආවට පස්සේ අපි ඔක්කොම කිරි වතුරයි සීහිලා යනවා වගේ හැම කෙනාම සමෝෂේ හිතියොත් විතරයි සංඝ සාමග්‍රිය කියන සම්බ්‍රහ්මචාරීන් වහන්සේලා අතර එකමුතුකමක් එන්නේ. මේ සංඝ සාමග්‍රිය භාවනාවට අත්‍යවශ්‍ය කාරණා. සමග්ගාණං තපෝසුකෝ කියලා සුඛෝ බුද්ධානං උප්පාදෝ සුඛෝ ධම්මස්ස දේශනා සුඛෝ සංගස්ස සාමග්ගී සමග්ගානං තපෝ සුඛෝ කියලා ਸਰවචනanse මේ නිරාමිස වූ සුඛයක් දේශනා කළා. ඒකදී මේ සමග්ගානං තපෝ සුඛෝ කියන එක කිසිම විදියකට එක්කෙනෙකුට උපයන්න පුළුවන් දෙයක් නෙවෙයි. සියලු දෙනාම සමාන්තර සමාන අදහස් සහිතව වාසය කිරීමෙන් තමයි ඒක ගන්න පුළුවන්. අන්නේ සමාන සමාන්තර අදහස් වලින් ගත කරනවා නම් හැම කෙනෙක්ම අනික්කත්තන්ගේ සුභ සිද්ධිය පිණිස නිතරම ප්‍රිය ඇහෙන් බලාගෙන ජීවත් වෙන ගතියක් තියෙනවා. උපමාවක් විදිහට කියනවා නම් ඉපදිච්ච කිරි දරුවෙක් කුරුඳුලේ දරුවෙක් ඉපදිච්ච මවක් ඒ දරුවාගේ අවශ්‍යතාවයේ මවුලෝණින් සලකා බලලා මේ මෙයා දඟලන්නේ මෙන්න මේ ලෙඩේ නිසා. මේ අඬන්නේ බඩගින්නටයි. මේ අඬන්නේ මේ කණේ තුවාලේ නිසායි කියලා හරියට දැනගන්නේ දරුවා කියලා නෙවෙයි. මේ මවගේ තියෙන මව් නුවණින්. ඒ වාගේ තමයි ධර්මයට බැසගත්තා වූ පිටිස අනිකුත් සබ්‍රක්මචාරීන් වහන්සේලාගේ රුචි අරුචිකම්. අනෙක් සබ්‍රක්මහන්සේලාගේ <clears throat> අවශ්‍යතාවයන් පිළිබඳව පුදුමාකාර විමසුම් නුවණක් තියෙනවා. එහෙම නැතුව එකිනෙකා එකිනෙකා මේ තමන්ගේ වැඩ පමණක් කරන්න ඕනෑ කියන අර සතිය පිහිටවනකොට මම දැන් මෙතන කියන අදහසක් ඇති කරගත්තා වගේ අනුන්ගේ දේවල් වලින් මට වැඩක් නැහැ කියලා ගත්තොත් මේ Brahmachari ජීවිතය ගත කරන්න අමාරුයි. ඒ නිසා මේ සංස්කෘතික බලපෑම් එහෙම නැත්නම් ඒ තියෙන එකිනෙකා එකිනෙකාගේ සුභ සිද්ධිය සලකන ගතිය. පරසත්තාන හිතානුභව ලක්ෂණා මෙත්තා කියලා අපේ බුද්ධ ධර්මයෙන් සඳහන් කරලා තියෙනවා. මේ අනුන්ගේ හිතසුව සලසන මෛත්‍රී ගුණය නැත්නම් මේ ගමන යන්න අමාරුයි. ඉතින් ඒක නිසා සිල් රකින්න කෙනෙකුටත් වඩා සමත භාවනා කරන කෙනෙකුටත් වඩා විපස්සනා කරන කෙනා අනිවාර්යයෙන්ම මේ සියලු දෙනාගේ සුභසිද්ධිය බලන ඇහැ අරගෙන තියාගන්න ඕනේ. නැත්නම් අසරණයි. ඒක වසාගත්තොත් අසරණයි. ඉතින් අර භාවනා මධ්‍යස්ථානයට ගියාම ඒ භාවනා මධ්‍යස්ථාන ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයක් නම් විවිධ රටවල් වලින් විවිධ සංස්කෘති වලින් පැමිණිච්ච ඇත්තෝ ඉනවනම් ඒ ධර්මතම ලැබෙන අත්දැකීම බොහෝම බරපතලයි. එකම ගමකින් එකම නෑදෑයෙක් එක්ක දෙච්චාම නම් ඉතින් රුචර්චකම් වල ඉතර පරාසයක් නැහැ. නමුත් විවිධ පරාස වලින් ඉන්න කට්ටිය එකතු වුණාට පස්සේ ඒ මේ යානි සම්බ්‍රහ්මචාරීනම් උච්චාවචානිකින් කරණීයානි කියන කාරණාව මේක දන්න කෙනාට විශාල පින් රැස් කරගන්න පුළුවන් අවස්ථාවක් තමයි මේ ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථාන. ඒ මොකද හුඟා ඒ එක්කෙනෙකුගේ එක්කෙනෙකුගේ රුචිකම් අනිත් එක්කනට ගැළපෙන්නේ නැති පිරිස එකතු වෙනවා ඒක. එකතු වුණාට සීළු දෙනාම මහන්සි වෙන්නේ සීලයක් සඳහායි. සීළු දෙනාම සඳහන් වෙන්නේ මහන්සි වෙන්නේ සමාධියක් සඳහායි. සීළු දෙනාම මහන්සි වෙන්නේ ප්‍රඥාවක් සඳහා නිසා එකිනෙකාගේ තියෙන විරසකකම් බලනවා වෙනුවට සම ලකුණු බැලීමේ මම කෙසේනම් අනිත් කෙනාගේ සීලයට සමාධියට ප්‍රඥාවට පහන් රටක් වාගේ ආධාරෝපකාරයක් විදියට එහෙම නැත්නම් ආදර්ශයක් විදියට කටයුතු කරන්දෝ කියලා බලීමෙන් අදුපාඩු වෙච්ච පාරමිතා ධර්ම එහෙම තියෙනවනම් සම්පූර්ණ කරගන්න ලොකු අවස්ථාවක් ඉතින් මේක නාත කරන ධර්මයක්. වෙන විදිහට කියනවා මේ ගුණය කාගේ හරි ළඟ නැත්නම් එයා අනාතයි. ඒක අපිට එනවා. අපි කඳුවල් අල්ලකට ගිහිල්ලා වටේ කඳුවල් අල්ලලා තියෙන තැන ගිහලා හයියෙන් කෑ ගැහුවොත් අපි කෑ ගහනහා සමාන සද්දකින් ඩෝංකාරය පව වෙන වගේ අපි ලොකු සබ්‍රක්‍මචාරීන් වහන්සේලාගේ අවශ්‍යතාවයන් සපේලා කටයුතු කරනවා නම් ඉබේම Tamanට Tamanගේ අවශ්‍යතාවයන් සම්පූර්ණ වෙන ගතියක් තියෙනවා. බුරුම් භාෂාවෙන් කියනවා තුරබා අචු සවුන් කු අචු අවුන් තුරබා අචු සවුන් කිය. අනුන්ගේ අවශ්‍යතාවයන් සහ අඩුපාඩු පිරිමැසීම් අංග සම්පූර්ණයෙන් බලන කෙනාට තමන්ගේ අවශ්‍යතාවයන් සහ අඩුපාඩු අංග සම්පූර්ණකම් ඉබේම සිද්ධ වෙනවා. ඒක මම දැකලා තියෙන්නේ දේශපාලන පක්ෂවලත් ඕක වෙනවා. ආර්ථික සමාජවලත් මේක සිද්ධ වෙනවා. සමාජික තැන්වලත් වෙනවා. සිල්ලු තුන් අතරත් වෙනවා. සමාධි රකින්න නැත්තම් මුත් වෙනවා විපස්සනා රකින්න නැත්තම් අතර ඉතාමත්ම ප්‍රකටව සිද්ධ වෙනවා. ඒක නිසා අපි මේ යන්නේ සාසනික ගමනක් සම්ප්‍රක්‍මචාරින් වහන්සේලාත් එක්ක ඒක යන ගමනක් එවිද අම්මලාගේ දරුවෝ වුණාට විවිධ රුචිකම් තිබුණාට මානසිකත්වයේ අතින් සමානයි. ඒක නිසා මේ බුද්ධ ආගම කවම කවදාකවත් බෞද්ධයර සීමා වෙච්ච ආගමක් නෙවෙයි. ලෝකෙ තියෙන එකම එක විශ්වගත ආගම බුද්ධ ආගම පමණයි. බුද්ධ ආගම කිසිම දවසක ලෝකයේ දේශයකට සීමා වෙලා නැහැ. භූගෝලය අනුව මේ ප්‍රදේශයට කියලා සීමා කරන්න බෑ. ඒ වගේම අසවල් සංස්කෘතියට විතරයි කියලා සීමා කරන්නත් බෑ. ඒ වගේම අසවල් කට්ටියගේ බුද්ධියට සින්න වෙලා තියෙනවා කියලා සීමා කරන්නත් බෑ. ඒනේ ඒ මොකද හේතුව හැම වෙලාවෙදීම සරුවචන් වහන්සේ තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් තමන්ගේ සීල සමාධි ප්‍රඥා පුරෝණ අතර අනික් සෑම සීල දිනා කෙරෙහිම අර හිතසුව සලසන ගතියෙන් බලන ඇහැ වහන්න දීලා නැහැ. තාපත්තිකේ මේක කියනවනම් කියන්න තියෙන අපි අපගේ ප්‍රඥාව වැඩ ගැනීම පිණිස විපස්සනා භාවනා කරනකොට ප්‍රඥාව ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් වැඩි දියුණු වෙනකොට කරුණා පැත්ත ඇහැ පොට්ට වෙන්න දෙන්න එපා. මේ දෙකම නැති වුණොත් අපිට ගැඹුර දැක ගන්න බැරි වෙනවා. ඒක නිසා දාර්ශනික පැත්තෙන් අපි ඉතාමත් සූක්ෂම කොටස් හදාරමින් බණ භාවනා කරාට මේ අනික් කෙනාගේ රුචි අරුචිකම් වලට කරු කරන්නේ නැත්නම් අනික් කෙනාගේ අවශ්‍යතාවයන් අපිට ඇඟෙන්නේ නැත්නම් කවදාකවත් ගමනක් නැහැ. ඒක නිසා මේ මේ පාඩේ සඳහන් වෙන විදිහට සබ්‍රක්‍මචාරීනම් උච්චාවචානං කිං කරණීයාන තත්ත දක්කෝ හෝති අනලසෝ තත්ත්වෝපායම් විමංසාය සමන්නාගතෝ කියන වචනේ තන්නි කරම කියනවනම් <clears throat> බාලදක්ෂ ව්‍යාපාරේ බේතිපවල් සාමිවරය කියපු කතාව තමයි. බාලදක්ෂයෙක් බාලදක්ෂිකාවක් වීම අද ශිෂ්ට සමාජවල හැම තැනම සිදුවෙන දෙයක්. මේ වැඩ පිළිවෙල ਸਰවඥාන්සේ පටන් ගත්තේ බොහෝම කල්ලාතුවේ. ඒ සමාජය තමයි අද ඔය භික්ෂු සමාජ වශයෙන් පවතින්නේ. භාවනා මධ්‍යස්ථාන වශයෙන් පවතින්නේ. නමුත් වඩා ජනප්‍රිය ක්‍රමය තමයි ඔය අලදක්ෂ ව්‍යාපාරය. කේ දක්කෝ හෝති අනලසෝ තත්රූපායන් වීමංසති කියන විදිහට ඕනම කටයුත්තක දක්ෂ වෙන්න ඕන. මම මේ ගෑනු කෙනෙක් මට මේ පිරිමි වැඩ කරන්න බෑ මම පිරිමි කෙනෙක් මට මේ ගෑනු වැඩ කරන්න බෑ කියලා ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් මේ ගුරු හාමුදුරන්ගේ වැඩ මට අපිට ඕනේ නෑ කියලා පැත්තකට දාන්න බෑ. මේ මේ භාවනා කරන ශිෂ්‍යයන්ගේ වැඩ කියලා ගුරු හාමුදුරන්ට පැත්තකට වෙන්න බෑ. සියල්ල අතරම පුදුමාකාර සාමග්‍රියක් එනවා. ආවට පස්සේ එතෙන්ට කියන්නේ අපි සංඝ සමාජය කියලා කියන්නේ ඕකට තමයි. ඒ ආවට පස්සේ දෙන්නෙක් අතර කිසිම වෙනසක් නැහැ. අපි ලොකු ස්වාමීන් වහන්සේ විවස්ථාව සම්පාදනය කරනකොට සඳහන් කළා තියෙනවා මධ්‍යස්ථානක ඉන්නවනම් ශිෂ්‍ය ගුරු පිරිස අතර කිසිම කුලමල ભેදයක් උසස් පහත්කමක් මොනවත් නැතුව ඔක්කොම සම මට්ටමේ සලකන්න ඕනේ. ඉතින් මේකට හොඳ නිදර්ශනයක් ආදර්ශයක් පෙන්නනවා නම් සර්වඥාන්ස මේක ගැන මේක සර්වඥාන්සේ කල්පනා කරපුවා නෙමෙයි මේ ධර්ම න්‍යාය. නමුත් උන්වහන්සේ විතරයි මේක ඇත්තටම ධර්මයක් විදිහට ලෝකෙට දේශනා කරේ. උන්වහන්සේ සඳහන් කළා තියෙනවා මේ පිරිසක් සම්බාන භාවනා කරනකොට මෙතන එක්කෙනෙක් දෙන්නේ ධ්‍යානලාභී වෙනවා. තව කෙනෙක් මාර්ගඵලලාභී වෙනවා. ලාභී වුණාට පස්සේ ඒ ධ්‍යාන ලැබුම් කෙනා ඒ මාර්ග පරිලබු එක්කන ඒ ගුණේ වසාගෙන ඉන්න ජීවත් වෙන්න බැරි නම් එයා මේ සමාජයට කරන්නේ මොකද්ද අවුලක්. එයා එහෙම නැතුව ධානයක් මාර්ගඵලයක් නැතුව මට ධානයක් තියෙනවා මට මාර්ගඵලයක් තියෙනවා කියලා රට්ටුන්ගෙන් වැඩි සැලකිල්ලක් ලබන තරමට ගියොත් භයානක අකුසලයක් සිදු වෙනවා. ඒ මොකද පරාජිත වෙන්න පවා ඒ කියන්නේ මානකමක් තියෙන මානකම නැති වෙන්න පවා හේතු වෙලා තියෙනවා. ඉතින් මේක බැලු බැලමට පේන්න තියෙන්නේ මේ ගුණයක් තියෙන කෙනාටවත් ගුණ ප්‍රකාශ කරන්න දෙන්නේ නැති කතාවක් වගේ. සර්වඥාන්සේ මතක් කරන්නේ මේක සාමූහික ගමනක ප්‍රතිඵලයක්. ඒ ප්‍රතිඵලයේ ලැබපු කෙනාගේ ගුණේ රැඳෙන්නේ එතුමා හෝ එතුමිය ඒක ප්‍රකාශ නොකර සිටීම. එතකොට රට්ටු සලකන්නේ ඔක්කොටම සමමත්තව. කිසි කෙනෙක් නෑ ඔඩෝ උසන්ට යන්නේ අඳුර පාන්ට යන්නේ කියා පාන්ට යන්නේ ಗುಣ වැඩෙන්න වැඩෙන්න ඒ පුද්ගලයා නිහතමානී වෙනවා. එතකොට අනිත් ඔක්කොටම සමසලකිල්ලක් ඒ දායක කාරක ආදී කියන සැලේ. ඉතින් මේක විස්තර කරන්න පටන් ගන්නකොට බොහොම සියුම් බොහොම ගැඹුරක් තියෙනවා. ඒක නිසා කිසිම කෙනෙක් කිසිම වෙලාවක මම මේ මට්ටමේ ඉන්නේ මට ඒ නිසා මේ වැඩේ මට ගැලපෙන්නේ මට ඕනේ නෑ ඒව එහෙම වෙච්චාවයි කියලා මග අරින්න බෑ මේක මේ මේ ශාසනයක නැත්තම් භාවනා මධ්‍යස්ථානයක නැත්තම් විපස්සනා කරන පිරිසක් අතරේ ධර්ම කොටාසයක් ගැඹුරක් වශයෙන් සාකච්ඡා කරාට එදිනදා ජීවිතයේදී අපි මේක දකින්නේ මෛත්‍රිය වශයෙන්. මේ බුද්ධ ශාසනය විතරක් නෙමෙයි මෛත්‍රිය හැම ආගමකම තියෙනවා. බුද්ධ ශාසනය බොහොම ශ්‍රේෂ්ඨ මට්ටමකට තියෙනවා. මේ මෛත්‍රියේදී අපි කරන්නේ අනුන්ගේ හිතසුව සැලසීම. අනුන්ගේ හිතසුව සැලසීම තුළින් තමයි අපිට හිතසුව සැලසීමක් සිද්ධ වෙන්නේ. ඉතින් මේ මෛත්‍රිය දන්නේ නැත්නම් මේ භාවනා ජීවිතයක් කරගෙන යන්න තමයි. ඉතින් ඒක අපිට කැපෙනවා. භාවනා කරන යනකොට කන්දාලියෙක් කැලියක හැසිරෙනා වගේ යන්නේ යන්න තැන ගැටු. හැමදේම බාධාවට හිටිනවා. එහෙම නොවීම පිණිස නම් අපි හැම වෙලාවෙදීම Taman ඉදිරියට එන බාධාවේදී මට කළ හැක්ක මොකද්ද කියන తත්‍රූපායන් විමර්ශති කියන විදිහට එතන උපාය කෞශල්‍ය පාවිච්චි කරන්න මේ ළඟදී මේ ඉන්දියාවේ දැනට විශාල වශයෙන් ඔය ගෝයන්ක ජීතුමාගේ භාවනා ක්‍රමයේ හිරකවල් වල කරගෙන යනවා. හිරකවල් වල ගොඩාක් ඉන්නේ බෞද්ධයෝමක් නෙවෙයි. අබෞද්ධයෝ කියනවා නමුත් ඔක්කොට විපස්සනා උගන්වනවා. ඒ විපස්සනා උගන්වුවාට පස්සේ එයත්ෝ හිරගෙදරින් ගියත් හරි සතුට වෙනවලු අපි මේ ආපු ගමන නිසා අපිට කවදාකවත් නැති වෙච්ච වටිනා ධර්ම කොටසක් ලැබුණා කියන. ඒ කට්ටියගේ කරපු මේ සමාජ ගවේෂණයක ඒක හිරකාරයෙක් කියලා කියනවා මට කියන්න තියෙන මෙච්චරයි මම භාවනා කරුවේ ප්‍රතිඵලයේ යම්ම ප්‍රශ්නයක් ඉදිරිපත් වෙච්ච වෙලාවක සාමූහික වශයෙන් වැටහෙනවා නම් ඒ ප්‍රශ්නෙට නම් පේන චෙක් මානක උත්තර නැහැ කියලා ඒකට මම වග කියන්න ඕනේ. ඒක මගේ ප්‍රශ්නයක්. මම තමයි ඒකට උත්තර දෙන්න ඕනේ කියලා. ඒ තරමටම මේ පුද්ගලයා සමාජයේ බාහිර දූරත්වයේ වගකීම තමන්ගේ කරතරන් තියෙනවා. යම්ම ප්‍රශ්නයකට උත්තරයක් නැත්නම් ඒකට වග කියන්න ඕනේ මමයි. කරාරින්ද කිසිසේත්ම අපිට ඉඩක් නැහැ. ඉතින් ඒක එන්නේ ඒ මට්ටමටම ඒ මට්ටමට ශ්‍රේෂ්ඨ විදිහට ඒක තේරෙන විපස්සනා වෙදී තමයි. ඒ නිසා සර්වචනාංශික ධර්මයේ පුදුමාකාර තැනක් තියලා තියෙනවා මේ මෛත්‍රියට. ඉතින් අර විපස්සනා කරනකොට අද දවලුත් ප්‍රශ්න සාකච්ඡාවේදී මතක් කරුවා මේ සමත ධ්‍යාන වගේ දේවල් ලැබපුවාම බය වෙන වෙලාවල් හිතනවා ඒව ලැබිය යුතු නෑ ඒව ඕනේ නෑ ඒව ලැබුණත් බහා තබන්න කියලා සමහරු ඒක පිළිබඳව නැස්චාත් හැඟීම ඇති කරගන්න තියෙනවා. ඊගෙන මේ සුද්ධ විපස්සනාව කියන එක ඕනෑමට වැඩිය හයියෙන් හිතන්න කියලා. එහෙම කිසිම දෙයක් මේ ශාසනය ඇත්තේ නැහැ. ඕනෙම සමාජයක සමතේ පිළිබඳ විශේෂඥයෝ ඉන්නත් ඕනේ. විපස්සනා පිළිබඳ විශේෂඥයෝ ඉන්නත් ඕනේ. ඒක මම පුංචි කරලා කියනවා නම් මෛත්‍රී පිළිබඳ හැඟීමෙන් ප්‍රශ්න විසඳන්නත් ඉන්නත් ඕනේ. සතියෙන් ප්‍රශ්න විසඳන්නත් ඉන්නත් ඕනේ. ඕනම චිත්තක්ෂණයක මතුවෙන ප්‍රශ්නයකදී ප්‍රශ්නෙට යට නොවි ඔළුව උස්සන්න තියෙන ක්‍රම දෙකයි එකක් මෛත්‍රිය අනික සතිය. මෛත්‍රීදී බුදුහාමුදුර අපිට දේශනා කළ තියෙන සුභ පරමාහම් භික්කවේ මෙත්තා චේතෝ විමුක්ති කියලා ඕනෙම වෙච්ච සිද්ධියක තියෙන හොඳ පැත්ත බලන් ඉගෙන ගන්න කියලා. සුභය දකින්නේ. අඳුරු වලාවක තියෙන ඍජු රේඛාව දකින්න ඉගෙන ගන්න. ඒකකොට හැම වෙන දෙයකින්ම මේ පුද්ගලයා හොඳ පැත්ත දකිනවා. සතියෙන් කරන්න කියනවා එන දෙයට ප්‍රතික්‍රියා නොකර එන දෙයට මුහුණ දෙන්නේ කියලා. ඔන්න ඔය කාරණා දෙක තමයි ජීවිතයක සමබර වෙන්න ඕනේ. එකක් මහා කරුණාවට යනවා, එකක් මහා ප්‍රඥාවට යනවා. ඉතින් භාවනා ජීවිතයේ හෝ සම්ප්‍රක්‍මචාරිකමේ හෝ මේ සත්පුරුෂකමේ නැත්නම් කල්යාණ මිත්‍රකමේ දියුණුවට යන්න යන්න යන්න යන්න මේ දෙක පිළිබඳව පදම තේරෙන්න පටන් අර ගන්නවා. එතකොට මේ මනුෂ්‍යකාව ඉතුරු වෙන්නේ මනුස්සකම විතරයි. සමාත ඉච්ඡි පුරුෂ ගතිත් නැති වෙලා යනවා. ජාතික හැඟීමත් ඇති වෙලා යනවා. ආගම්බාධය ભેදයක් නැති වෙනවා. නිකාය ભેදයක් නැති වෙනවා. සේරම කට්ටි කණ්ඩායම් බෙදෙන ගතිය නැති වෙලා මනුස්සකම ඉතු වෙන පටන් අරගත්තට පස්සේ ඒක මහා විශ්වගත මනසක් වාටපත් වෙනවා. ඒ නිසා කල යුත්ත නොකල යුත්ත මොකද්ද කියන එක නිතරම විමසුම් නොවන තියෙන්න ඕනේ. අනුන්ගේ සුභ සිද්ධිය බලන ගතිය. මේකෙන් වැඩ බාහු කරගන්න යන්න එපා. පාලු කරගන්න යන එක නෙමෙයි තියෙන්නේ අපිට මේ වත මේ යුතුයකම ඉෂ්ට නොකර නිවන් දකින්න බෑ. අපේ සරුවච්චන් වහන්සේ සාරා සංකේ කල්පලක්ෂයක් කියලා අපි සිංහලෙන් කියනවා. එච්චර දෝ කාලයක් පාරමිතා පිරුවා. පාරමිතා පුරලා තමයි මේ බුද්ධ රාජ්‍යයටපත් උනේ. බුද්ධ රාජ්‍යයටපත් උනට පස්සේ තුන්වහන්සේගේ මුළු අවුරුදු 45ම අත්තත් කිරියා ඥාතත් කිරියා ලෝකත් කිරියා කියලා ක්‍රියා තුනකට තමයි වෙන් කරලා තියෙන්නේ. උනාස හැම වෙලාවෙදීම තමන්ගේ විවේකයේ පිණිස මේ මන භාවනා යෙදීමේ ඒ ලබාගත් බුද්ධ රාජ්‍යයේ ඒ මහා කරුණාපල සමාපත්තියට සමවැදිලා විවේක බුද්ධියෙන් මේ අත්තත්ත කිරියාව සිද්ධ කරා. ඊගාට ඥාතත්ත කිරියාව කියලා උන්වහන්සේ ඥාතින් අතරට ගිහිල්ලා මේ සුද්ධෝද රජු ළඟට ගිහිල්ලා නිවන් දකින්නකම් උදව් කරා. දසෝදරාවට නිකන් ඉන්න දුන්නේ නැහැ. රාහුල පුංචි කුමාරයන්ට ගෙදෙට්ට වෙලා ඉඳ දුන්නේ නැහැ. නන්ද කුමාරයන්ට ඉඳ දුන්නේ නැහැ. ඔක්කොම ගෙනල්ලා බුද්ධ රාජ්‍යය අභිෂේක කරා. ඊට පස්සේ උන්වහන්සේ ලෝකත් කිරියාව යෙදුණා. එක පැය දෙකයි ඉඳාගන්නේ මුළු දවස පුරාම උදේ පාන්දර නැගිටලා බලනවා කාටද මම පිට වෙන්නේ කියලා. ඒ තරම් කටයුත්තක් කරා. ඒ මොකටද උන්වහන්සේට එකක් පින් කරන්න ඕන කමක් නෙවෙයි ලෝකෙට ආදර්ශයක් ඉතුරු කරන්න. අනිත් එකකුත් තියෙනවා ඒ වගේ හිත අවදි වුණාට පස්සේ කුසීතකමක් එන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි ඇඟේ ගා ගන්න නැතුව වැඩ කරන හැටි ගන්න. එත්තේත්ල යන කන්නම් ඔය අපේ හිතේ ලෝභ දෝෂ මෝහ කියන කෙලෙස් තියෙන තාකල් අපි කරන සෑම දෙයකම මම ආයනේ උස් කරන ගතියක් මට ලාභ හොයන ගතියක් එහෙම නැත්නම් Tamange මල්ල පුරව ගන්න තමයි කටයුතු කරන්නේ. කාර්ය කරන තුරු කාගේ රැවටිල්ල වගේ කරන්නෙම තමන්ගේ මඩියට මඩියසල තලේ ගන්න තමයි. ඒසයි ඔක්කොම කෙලෙසිච්ච වැඩ. නිවන් දකින්න දකින්න නැත්තම් මේ මන භාවනා මාර්ගයේ ඉදිරියට යනකොට යනකොට තමන්ට තේරෙන පටන් අර ගන්නවා කිසිසේත්ම තමන්ගේ මල මඩිසලේ ගත කරගන්න නැතුව ධර්මයක් සලකලා වැඩ කරන්න පුළුවන් ගතිය ඒවා ඉතින් පාරමිතා කුසල සම්බාධක තමයිපත් වෙන්නේ. ඒකට සරුවච්චන් වහන්සේ දීපේ ආදර්ශය එදා හිටපු මහරහතන් වහන්සේලා සීළු දෙනාම පෙන්වලා තියෙනවා. තමන් වහන්සේලාගේ කටයුතු වුණාට පස්සේ වුණත් කිසිසේත්ම ප්‍රමාණිකින් තොරව ප්‍රමාණාතික්‍රාන්තව අනුන්ට උදව් උපකාර කරලා තියෙනවා. එහෙම නොතිබුණා නම් කවදාකවත් මේ ශාසනය අපි දක්වා එන්නේ නැහැ. ඒ නිසා අපි කල්පනා කරන්න ඕනේ දැන් අපි මේ කරගෙන යන්නේ ඒ ගිර අරගෙන ආපු වටිනා මේ පෙරහැරක ඒ ඉදිරි ගමනක් තමයි. ඒක කරනකොට හැම වෙලාවෙදීම ඒ කල යුතු නොකල යුතු කාරණා දැනගන්න ඕනේ. ඒක නිසා පැවිදි වෙනවයි කියලා කියන්නේ ගියත් අල්ලා ගිහලා අතක් පිට අතක් තියාගෙන ඉන්න එක නෙමෙයි. එතන භාවනාවකට ආවයි කියලා කියන්නේ සියල්ල බහා තබල අත පිට අත තියාගෙන ඉන්න එක නෙවෙයි. මුදුතෝම වෙනදට වැඩි විමසුම් නොන පහළ වෙන්න පරිසරයක් තියෙනවා. පහළ කරලා ඒක තමන්ගේ මඩිසලේ තර කරගන්න නැත්නම් තමන්ගේ වාසියට සලකන්නේ නැතුව හුදු අනුන්ගේ සතුටින්ස කටයුතු කරන්න පටන් අරගත්තට පස්සේ ඒක පුදුම විදිහට ඒ තමන්ගේ භාවනා ජීවිතයට උදව්පකාර වෙනවා. කන්දක් නැගින මිනිසෙක් දෙන්නෙක් එකතු වෙලා කන්ද යනකොට අතරමඟ හිටියලු මේ නාකි මිනිසෙක් කන්ද නගින්න ඕනේ යන්න බැරි. ඉතින් ඒ එක මිනිසෙක් කිවලු දෙන්න යාළුවෝ යනකොට මේ මිනිස්සයා හැරෙමි ටිකක් යනවා හකීලනවා. ඊට ඒක මිනිස්සෙක් කිව්වලු මම මෙයා කරේ කියන යනවා. අනික මිනිස්සකලු මේ ඌව කරවුවොත් මේ කන්ද නගිට හම්බ වෙන්න ඔබට ඕන ඵලයක්. එතකොට වැඩේ පමා වෙනවා මම යනවා ඉස්සර වෙලා කියලා. ඉතින් කරේ තියාගත්තේ නැති මිනිස්සෙක් ඉක්මනට ඉක්මනට ගියාලු අර මිනිස්සයා ඉතින් අර හති හෙලෙලා ඩාඩිය තම තම එහින සීතල කන්දේ උඩට නගිනකොට දවසක් විතර යනකොට අර ඉස්සල ගිය මිනිස්සයා මැරිලා වැටලා හිටියලු පාරේ. ඒ මොකද මේ කන්දේ එක දිගට සීරුවට යනකොට ඇඟ හැරෙක හැට ගහින්නේ එන්නේ එන්නේ ඔක්සිජන් අඩු වෙනවා සීතල වැඩි වෙනවා අවශ්‍ය ව්‍යායාම නැති වුණොත් එහෙම හැට ගහන්න වෙලාවක් මේ අර නාකමනස කරේ කියන කිමිනියා එමේ දෙවිල දාලි තමයි යනකොට යනකොට දැක්කලු ඕන්න ඉක්මන් කරලා ගියාට පස්සේ වෙන වැඩේ ඒ වගේ තමයි මේ වැඩ කරනකොට පිරිසක් එක්ක යනකොට හරිම කරදරයි මොකද එක එක චරිචුරු ගන්නවා එක කෙනෙකුට කොන්දේ අමාරු ආරයට මේ අමාරු ඒ අමාරු කියනකොට හිතන අයියෝ මෙතෙන්ට ආවත් මේ ඔක්කොම ලෙඩ මල වාත කියලා හිතන නමුත් අපි හිතා ගන්න ඕනේ මේවා පාරමිතා පුරා ගන්න තියෙන අවස්ථාවක් ඒ සෑම තැනකදීම දක්කෝ අනලසෝ තත්ත්වෝපායන් වීමංසති එහි දක්ෂ භාවය ඇති කර ගන්න ඕනේ අනලස්ස ක්‍රියාත්මක වෙන්න ඕනේ ඒ සඳහා ඒ යෝගාවචර හැකියි නැත්තම් සබ්‍රහ්මචාරින් වහන්සලා කෙරේ ප්‍රිය ඇහෙන්නේ උපාය විමසුන් නුවණත් කරන්න. ඒකල අලංකාතුන් අලං සංවිධාතුන්. හැම දෙයක්ම කිරීමේ හැකියාව තියාගන්න ඕනේ. හැම දෙයක්ම සංවිධානය කිරීමේ ශක්තිය තියෙන්න ඕනේ. ඒ නිසා යෝගාවචරයක් වශයෙන් වැඩ කරගෙන යනකොට සම්පූර්ණ බාලදක්ෂෙක් හැදෙන්න ඕනේ. බාලදක්ෂිකාවක් හැදෙන්න ඕනේ. ඒ මොන්නම හැකියාවක්වත් අඩු වෙන්න බෑ. මොන්නම වෙනාපු ශිල්පයක්ව ශිල්පයක්වත් බහා තියන්න බෑ. ඒ මට බුරුමේ උගන්වපු ස්වාමීන් වහන්සේ ඒ ලියමන මම පස්සේ සිංහලට පරිවර්තනය කරා. උන්වහන්සේ සඳහන් කළා කියනවා සමහරු කියනවලු මේක සංඝයාගේ වැඩ නෙවෙයි කියලා. මේක සංඝයාට ඕනේ නැහැ කියලා. උන්වහන්සේ කියනවා අපේ උඹු බුදුහාමුදුරුවෝ කවුද කියලා අඳුරන්නේ නැති කෙනෙක්. අපි මේ වෙන්න හදන්නේ රහත් වෙන එක. රහත් වෙනවා කියලා කියන්නේ සුදුස්ස වෙන එකයි. සියලු කර්මාන්තයේ දක්ෂ වෙන්න ඕනේ, සියලු පූජාවන්ට සුදුසු වෙන්න ඕනේ. මගේ බුදුහාමුදුර තමයි මේ මුළු ලෝකේ හැකි සෑම මනුස්ස හැකියාවක්ම දිනු කරලා සියල්ලට සුදුසු උනේ මම උන්වහන්සේගේ ගෝලයක් නම් මම හැම සුදුසුකම් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ ඒක නිසා භික්ෂුවකට කරන්න බැරි දෙයක් මේ ලෝකේ නැහැ එවැනි ගමනක් අපි යන නිසා කවදාකවත් හිතන්ට නරකයි මේ ජීවිතය අතහැරියට පස්සේ අපි ඉගෙනගත්ත සිල් පහකයි අපේ තියෙන මේ ශාරීරික දක්ෂකම් නිකම්ම නිකම් මේ දිය වෙලා යයි කියලා එන්නේ එන්නේ එන්නේ වැඩි වීමක් වෙන්න ඕනේ. ඒක නිසා අපේ ශාසනය සඳහන් කරලා තියෙනවා ගෙත්තම් පන්නම් වැඩ දැනගන්න ඕනේ. සිවුරු මහන්න සිවුරු කපන්න දැනගන්න ඕනේ. ඒ කුටියක තියෙන වැඩ කටයුතු දැනගන්න ඕනේ. ගුරුවරයෙකුට සලකන හැටි දැනගන්න ඕනේ. ආගන්තුක සත්කාරයක් අපම කරන්න දැනගන්න ඕනේ. සේරම වත් පිළිවෙත් ටික දැනගන්න ඕනේ. දැනගන්න නැතුව නිකම්ම නිකම් කොණ්ඩේ පැහුනට බුදුචානන් සරදාහන් කරලා තියෙනවා මේ මනසට මෝග ජීන්න කියලා කියන්නේ වෙනවා. නතේන තේරෝ හෝති යේනස පලිතං සිරෝ දැන් කොණ්ඩේ වැහිච්ච පමණට තෙරුණාංශ කෙනෙක් වෙන්නේ නැහැ පරිපක්කෝ වයෝතස මොගජින්නෝති උච්චති නිකම්ම නිකම් බත් කතා වැත්තකට වෙලා ඉන්න භාවනා කරනවා කියන කරාමිට ගියාට හුන්දර කියන දෙන පැදුරට නාග වෙච්ච නාකියයි කියලා විතරයි කියලා සෑම වෙලාවෙම උපයන්නවා පිළිකු ස්වාමීන් වහන්සේ කියලා තියෙන්නේ දැන් මම පැවිදිුනේ 98 88 උපසම්පදාව 90 දැන් මේ 2000 9 වෙනකොට මට දැන් අවුරුදු 220ක් වේගෙන යනවා. ඒ කියන්නේ මහා තෙතුනාංශ කෙනෙක් වෙන්න අද්දර තමයි ඉන්නේ. ඉතින් මේක තමයි අපේ තියෙන කඩයිම. ඊට පස්සේ ඉතින් ඔක්කොම සාසන අයිතිවාසිකම් තියෙනවා මහා තෙතුනාංශ ළමකට. නමුත් ලොකු සාන්ති කියන්නේ කවදාකවත් වයස ගියාට මහා තෙතුනාංශ කෙනෙක් වෙන්න උපයන්නේ. ඒ සෑම ගුණයක්ම උපයන්නේ. ඒ ගුණ විතරක් නෙවෙයි ලෞකික ලෝකේ යම් ශාස්ත්‍ර ශිල්පයක් තියෙනවා නම් ඒ සේරම දැන තියා ගන්න ඕනේ මොකටවත් නෙවෙයි ආර්ථික ලාභ ලබන්න, මේ දේශපාලන ලාභ ලබන්න, මේ සමාජික ලාභ ලබන්න, මේ ශාසනයට මේ සේරම අවශ්‍යයි. ඒක නිසා මේ බුද්ධ ශාසනය මේ භාවනා වැඩ කටයුතු කරනකොට කිසි කෙනෙකුට තමන්ගේ කුසලතා, දක්ෂතා අඩුවීමක් වෙන්නේ දක්ඛෝ අනලසෝ තත්රූපායන් වීමසති. නියම බාල දක්ෂෙක් වෙන්න වෙනවා. නියම සාක්‍ය සිංහෙක් වෙන්න වෙනවා. එහෙම කෙරුවොත් මිස මේ ගමන යන්න බෑ. ඒක නිසා යම් කිසි කෙනෙක් හිතනවා නම් ඒ සීල වැඩ බහා තබලා අතක් උඩ අතක් තියාගෙන මේ පරියන්කේ ගහගෙන ඉන්න එකමයි භාවනාව කියලා මේ නාටකන සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා ඒක කෙරුවොත් වැඩි දුර යන්න බෑ. අර නාකියා කර්තියාගත්ත මිනිසයා দাঁඩි තම තම හරි ඉලකට ගියා. නේ නේ මට ඒක මොකක්වත් ඕනේ මම මේ කන්ද නැගින්නයි ආවේ කියලා ඉක්මනට ගියාට ගමන වෙන්නේ. ඒ නිසා අපි ඉදිරියටපත් වෙන්නේ අපේ කර්මානුරූපව අපිට අවශ්‍ය කරන අභ්‍යාස ටික තමයි. ලෙඩක් ආව නම් ඒකත් අපි දිරව ගන්න ඕනේ. බැනුමක් චෝදනාවක් කරන ඒකත් විමස ගන්නවා. හිතවිලි වහුණා නම් ඒකත් දරදව ගන්නවා. අපිට කෙනෙක් ලෙඩ වුණා නම් ඒක මගේ ලෙඩක් විදියට සලකන්න ඕනේ. ආන්නේම කටයුතු කරන යන්න ගියොත් මේක බුදුම ලස්සනක් එන්න පටන් ගන්නවා. ඒ ਸਰවඥාන්සේ වැඩ ඉන කාලේ සංඝයා වහන්සේ නමක් පැසිකිලියට ගිහිල්ලා ඇවිල්ලා ඒකේ වතුර භාජනේ වතුර ටිකක් ඉතුරුලා තිබ්බා. ඊට පස්සේට ගිය හාමුදුරුවෝ කිව්වා මේ වැඩේ කැතයි මේක හොඳ නැහැ. මේ වතු ටික දිගට තිබ්බනම මధుර ගෝ වෙනවනේ. වාදනේ අනිත් පැත්ත හරවන්න තිබුණානේ කියලා. ඉතින් අරහමතුරු කියන්නේ ඉතින් මේක නිතර පාවිච්චි කරන වාදනේ නිසා ඉතින් වතුර හා කරන්න ඕන නිසා මම ඉතින් මේක තිබ්බා කියලා. අරහමතුරු කියන්නේ සම්පූර්ණ විනිවැරදි. අපිට කියලා තියෙන්නේ වතුර ඉවර කරලා වාදනේ හිස් කරලා තියන. ඔන්න දෙන්න වාද ඔන්න දෙන වාද වෙලා මේ දෙන්නම ලොක්කෝ. ඉතින් ඒකට ගෝලෝ කවට ගිහලා අරහමතුරු බලන්න කිසිම ධර්මයක් නැතුව මට ඇවිල්ලා චෝදනා කරනවා වතුර ටික විසිකරුවේ නැහැ කියලා. අනික් අහමුදෝ කියනවා. නෑ මහා ලොකෝට විනය කතා කරනවා බලන්න වතුර ටික විසිකරන්න තියෙදි වතුර විසිකරුවේ නැහැ. දෙකට බෙදිලා සම්පූර්ණ පන්සල දෙකට ගත්තා. අරගොල්ල දිගටම මේ ආමතුරුන්ට බයිනවා. මෙච්චර මේ බුදුහාමුදුරු ඉන්න කාලේ මේ ශාසනය ඉතිරි වෙන කාලේ බලන්න මේ කරවිච්ච නීති රකින්නේ වතුර ටිකක් තියෙදි වාදිනේ කියලා තිබ්බනේ. අනික් කාම්බෝක ඔය පුංචි දෙයකට සංඝයා කැඩෙන්න ඕනේ. ඔකට අනුකම්පා කරන්න බැහැ. බුදුහාමුදුරු කිව්ව කතා කරලා ඉවසපල්ලා ආරම්භ කරන්න එපයි කියලා. කිසි කෙනෙක් අහන්නේ ඕන ඕන තුතු උඩපච්චාවයි කියලා බුදුරජාණන් වහන්සේ යන්න ඇරියා. ඒ යන ගමන යන්නේ දැන් බුදුරජාණන් වහන්සේ තනියම කැලේට කියලා භාවනා කරන්න කියලා මොකද මේ පිළිසකේ සංඝ සාමග්‍රී නැතිකම නිසා. දැන් අතරමඟ ගෝසිංග වණේ හිටියා අනුරුද්ධ මහරහතන් වහන්සේට රහත් වෙලා නැහැ. තව දෙනමක් එක්ක. උන්වහන්සේලා තුන් දෙනා මේකේ සම්පූර්ණ අනිත් පැත්ත. උන්වහන්සේලා තුන් දෙනා කිරි වතුරයි වාගේ. ඒ හිටියේ උද්‍යානයක බුදුජානක වහන්සේ ඇඳකොර යනකොට උද්‍යාන පාලකයා කිව්වා බුදුහාමුදුරන් මෙහෙට එන්න එපා මෙතන තුන්නමක් බොහොම ලස්සනට බණ භාවනා කරනවා ඔබ වහන්සේ આવොත් කරදර වෙයි අතුලට එන්න දෙන්න බෑ කියලා. මේක අනුරුද්ධ ස්වාමීන් වහන්සේට අහනවා මේ උයන් පාලකයා කවුද වලක් කරනවා කියලා බලනකොට බුදුහාමුදුරන් උයන් පාලකයට කියලා කියනවා එහෙම කියන්න එපා මේ අපේ සාස්ෘණ වහන්සේ නිසා එන්න දෙන්නේ. ඊපස්සේ බුදුන් වහන්සේ ඇවිල්ලා අහලා කියනවා මහණෙනි උඹලා කිරි වතුරයිසේ කයෙන් වෙන් වුණාට ඒක හිතින් වාසය කරනවා. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේලා කියලා කියනවා ස්වාමීන් වහන්සේ අපි තුන්නම පුදුමාකාර විදිහට අපි එක්කෙනෙකුට කවදාකවත් කතා කරන්නේ නැහැ. ඒ වුණා අපි තුන් දෙනාගේ අවශ්‍යතාවයෙන් දාන්න. අපි යම් කිඩියකට වතුර බාල්දියක් කරන කද්දන්නක දාලා දෙපැත්ත කරගහගෙන යන්න ඕනේ නම් එක නමක් ළිඳට ගිහිල්ලා වතුර බාල්දියට පුරවලා කද්දන්න දාලා අනික් නම දිහා බලනකොට අනික් නම දැනගන්නවා මේ ඉතුරු කත්තන්ට කරගහන්නයි ඕන කරන්නේ කියලා ඒ නම ඇවිල්ලා කර දෙනවා ඒ වතු භාගය දීලා තියෙනවා. අපි මාසෙකට දවස් දෙකක් මුළු රාත්‍රිය පුරා ධර්ම සාකච්ඡා පවත්වනවා. අපි එකිනෙකා කෙරේ ප්‍රියාවෙන් බලන ජීවත් වෙනවා කිරි වතුර වගේ කියලා සර්වඥාන්සේ සාදුකාර දීලා තමයි පාර්ලි වණේට යන්නේ. ඒ නිදර්ශන දෙකම එදත් තිබිලා තියෙනවා. මේ පුංචි දෙයක් අල්ලගෙන එකිනෙක වාද කරගන්නවා. ඒ වෙනුවට අනිත් පැත්තකට යනකොට ඒ ස්වාමීන් වහන්සේලා සරුවචනන්දගේ සාදුකාර අහන විදියට එකිනෙකා කෙරේ ප්‍රියයෙන් ගත කරනවා. සරුවචනන්සේ ගෝසිංගවනේ හිටපු ඒ ස්වාමීන් වහන්සේලා තුන්නමට බොහෝම අගය කිරීමක් කරනවා. මේ සමගිය නැත්තම් නිවන් දකින්න බෑ කියලා. ඒක නිසා මේ පුංචි කරුණු මේ භාවනා ජීවිතයට අදාළ කරන සාමාන්‍ය අපි කියන මේ සාමාන්‍ය බුද්ධිය භාවාදීලා අපිට මහාන් තත්කමෙන් කවදාකවත් මේ ගමන යන්න බෑ. නිසා අපිත් එක්ක යන සෑම කෙනෙකුගේ සෑම කෙඳිරියක්ම සෑම දුකක්ම සෑම වැරද්දක්ම මගේ දුකක් මගේ කෙඳිරියක් විතර සලකන කටයුතු කරන තරමට විශාල පුළුල් මනසක් ඇති කරගන්න වෙනවා. ඒක අමාරුයි. නමුත් කල යුතුයි. සර්වචනාංශයේට මේ පහරාද අසුරේන්ද්‍රයා හම්බ වෙලා ඒ පහරාද අසුරේන්ද්‍රයා කියලා කියන්නේ මහමෝදට අධිපති නාගයින්ගේ රජුරෝ එයා කතා කරලා කියනවා මේකේ ස්වාමීන් වහන්සේ අලියෙක් ගිලින තරම් ලොකු මාළුවොත් තියෙනවා. හාල්මැස් වගේ පොඩි උමුත් තියෙනවා. මේ සේරම වූ මහා සාගරයට මම තමයි අධිපති කියලා. ලබුවචනසේ සඳහන් කරනවා මේ බුද්ධ ශාසනයේට සිව්වනක් කුකුලයන්ගේ පැවිදි නැත් වෙනවා. මහා සාලකොළ වලින් ඇත්තොත් වෙනවා. උගත් ඇත්තොත් වෙනවා. ලස්සන ඇත්තොත් වෙනවා. කැත ඇත්තොත් වෙනවා. ඔක්කොම මේකට ආවට පස්සේ සමානයි. මනුස්සකම ඇති සමානයි. අන්න ඒක ඒ දේ අපිට මේ පොතේ සටහන් කරලා තිබුණට අද බොහෝම දුර්වලයි. අද හරියට දුර්වලයි. අද මේ බුද්ධහම කියලා කියන්නේ නිකාය කැඩිච්ච තරම්. හැම දෙයකින්ම කුටි කඩාන යන තරම්. නමුත් විපස්සනා කරන්නට ගිහිල්ලා මේ ආස්වාද ප්‍රසවාසයට හිත යොදාගෙන බලාන ඉන්නකොට මුලින් මුලින් ආස්වාසේ ප්‍රස්වාසේ ಗುಣ වෙනස්කම් දැක්කට අන්තිමට ආස්වාසේ සමානයි ප්‍රස්වාසේ කියන තැනට වැටෙනවනේ. එතකොට මතුවෙන්නේ මොකද්ද? මේ ආස්වාද ප්‍රසවාසයේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ ගුණ. ඒ පඨවි ගුණේ මතුණා කියලා කිව්වම තද ගතිය. එහෙම නැත්නම් මේ වැగిරෙන ගතිය හෝ පිඩු කරන ගතිය කියන ආපෝ ගුණේ මතුණා කියලා හිතන්න. එහෙම නැත්නම් තේජෝ ගුණේ මතුණා කියලා හොඳට ඒක අස්පන අපිට මතුවලා එනකොට බලන්න. ඒ තේජෝ ගුණේ ගෑනු ගතියක් හරි පිටිම ගතියක් හරි කියන්නේ ඒ තේජෝ ගුණය මගේ කියා ගන්න පුළුවන් ගතියක් තියෙනවද කියලා. ඒ තේජෝ ගුණයේ සුභ අසුභ දෙක තියෙනවද බලන්න. සාධාරණ අසාධාරණ තියෙනවද බලන්න. මොකක්වත් නැහැ. ඒ තරමටම අර ආස්වාස ප්‍රසවාස වශයෙන් වෙන් කරලා මම මාගේ කියාගත්ත දේ හොඳට බලන බලන යනකොට ඒව අතර තියෙන පොදු ලක්ෂණ මතුවනාට පස්සේ මේ තේජෝ ගතිය අපි ඉපදෙන්නේ ඉස්සෙල්ලා ලෝකෙ තිබිච්ච දෙයක්. අපි ආවයි කියලා වෙනස් වෙන්නේ නැත්නම් අපි මැරිලා ගියට පස්සේ තෝක ඕකම. ඒ නිසා ඒවට කියනවා ධාරේතිති ධම්මෝ කියලා. ඒව ඒකේ ගුණය දරනවා එච්චරයි. ඒක මයි ළඟ තිබ්බත් තේජෝ තමයි, අල්ලපු ගෙදර තිබුණත් තේජෝ තමයි, උණුසුම සීත කාටත් තේජෝ තමයි, උෂ්ණ කාටත් තේජෝ තමයි. අන්න ඒ වගේ මේ සියලු දේවල් වල තියෙන සම ලක්ෂණ දකිනකොට ඒ පුද්ගලයාට පුළුවන් වෙනවා ඒක සම්පූර්ණ ධර්මතාවයක් විදිහට නැත්නම් භාව ලක්ෂණයක් විදිහට නැත්නම් ස්වභාවයක් විදිහට දකින්න. ඉතින් අපි පටන් ගන්නකොට මේවා දැකලා නෙමෙයි පටන් ගන්න. පටන් ගන්නකොට මේ ආස්වාසේ ප්‍රස්වාසේ වශයෙන් මේ නම් වනම් දීගෙන පටන් ගන්න. නමුත් කරගෙන කරගෙන යනකොට මේවා සියල්ලම අචිතවති හදබූල් ගංගානන් නදී ආදී සීළු නදියන් මහා මුද්‍රට එකතු වුණාට පස්සේ ඒ ගංගාවේ නම නැතිලා යනවා. මහ ජලයේ බවට පත් වෙනවා. අනිත් වගේ මේ හතර දිශාවෙන් ගන්න මේ සෑම හතර මහා ධාතුන්ම මට කියා ගන්න පුළුවන් දෙයක්, ඥානු ගතියක්, පිරිමි ගතියක්, මගේ බුද්ධියට සින්න වෙච්ච ගතිය මොකක්වත් අන්න එවැනි ගැඹුරක් පරමාර්ථ කරගෙන යන ගමනක් නිසා ආරම්භයේදී අපි ආස්වාසේ ප්‍රස්වාසේ වෙන්කොල දැනගත්තට පටවියාපෝ තේජෝ වෙන්කොල දැනගත්තට ඒ ඔක්කොම ධර්මතා කියන එක තේරුම් අරගන්න නම් ඒ දෙයට ඉඳ තියාගෙන ගමන යන්න ඕන. අපි ලොකු ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා ස්ථානවල ඉන්නකොට සෙනගක් එක්ක ආශ්‍රය කරනකොට සමහරු ඉන්නවා හරියට දැන දැන වැඩි කරන්න හැටි. ඉතින් අපිට හරි අමාරු ඉවසන්න. හරි අමාරු මේ මනසට අනුකම්පා කරන්න. හරි අමාරු මේ මනසට මෛත්‍රියක් පතුරවන්න. ඒ මොකද මේ මනස මේ අපිට අපි වගේව සාමාන්‍ය බුද්ධියක් නැතුව දඟලනවා. ඉතින් ලොකු සංසේ සඳහන් කළා තියෙනවා එවැනි කෙනාට සිය සැරයක් වුණත් සමාව දෙන්නේ. සිය සැරයක් සමාව දුන්නත් 101 වෙනි සැරේට ඒත් වරද්ද. එතකොට 101 වෙනි වතාවට සමාව දීමේදී මසුරු වෙන්න එපයි කියලා තියෙනවා. ඕනෝක දීලා දාන්න කියලා. ඒත් මේ මනුස්සයා 102කටත් වැඩි කරන්න ඉඩ තියෙනවා. 102කටත් සමාව දෙන්නයි කියලා දිනවා. යටින් ලියලා තිනවා භයානක රෝගات සමහර විටක සනීප වෙනවා කියලා. ඉතින් ඒක පුළුවන් අම්මන්ට පුළුවන් තමන්ගේ දරුවා වෙනුවෙන් කරන්නම් පුළුවන්. එමනේ මේ මාතෘත්වය කියන්නේ. නමුත් සර්වඥාන්සේ අමාමෑණී බුදු පියාණන් වහන්සේ විදිහට සෑම සීලු කෙනෙක් කෙරෙහි මේක කරගත්තේ මේ චාරිත්‍රයකටවත් කවුරු නලවන්නවත් නෙවෙයි. උන්වහන්සේ අන්තිමට තේරුම් ගත්ත මේ වැරදි කියලා කියන්නේ පුද්ගලයෙක් නෙවෙයි කෙලෙස්. ඒකට මේ මිනිස්යාට දඬුවම් දීලා වැඩක් නැහැ කියලා. අපි සෑම කෙනෙකුගේම කෙඳිරිල්ලක් අමාරුවක් දුර්ලභමක් මගේ දෙයක් විදිහට සලකන වැඩ කරන්න පටන් අරගත්තොත් කියන්න තියෙන්නේ මෙතන නිවන් නොදැක්කට උන්වහන්සේ හෝ එතුමිය හෝ එතුමා සහදන් වහන්සේ කෙනෙක් තමයි. කරේ අමාරුයි. මේ දේ කරන්න අමාරුයි. මොකද හේතුව අපි හැදිලා තියෙන්නේ මේ හොඳ නරකට බෙදිච්ච හිතකින්. හොඳට ඇලෙන්නයි නරකට ගැටෙන්නයි. නමුත් මේ රාග දෝෂ මොහ දුරු කරනවායි කියන ධර්මයට යන්න නම් විශේෂයෙන් මේ යන පාරේදී අනාත නොවි යන්න නම් මෙව පිළිපන්ත වාරේ ගිහි කාලේ තිබුණා. නැත්තම් මේ භාවනාවට කලින් තිබුණ ඒ ආකල්ප නැවත සලකා බලන ගතියක් ඇති කරගන්න ඕනේ. එහෙම නැතුව මන්ත්‍රී ප්‍රතිපදාව හොයන්න අමාරුයි. එහෙම නැතුව සම්මිය දෘෂ්ටිය කියන එක පහල කරගන්න අමාරුයි. ඒ නිසයි අපි මේ සීලයක් සමාදන් වෙනකොට මේ විශාල වූ හෝවේවා කුඩා වූ හෝවේවා ඥාති පරිවර්තේ නෑ පරිපුර අතාරිනවා. කුඩා වූ හෝවේවා මහත් වූ වේවා වස්තු පරිවර්තේ අතහැරලා. ආන් ඒ විදිහට කරන්නේ නැතුව මේක දෙන්න බෑ. ඒ වගේ සංකල්ප වශයෙන් කෙරුවට ඉස්සරහට යනකොට ඉදිරිපත් වෙච්ච එකනා තමයි අම්මා කරගන්නේ. ඉදිරිපත් වෙච්ච එකනා තමයි සහෝදරය කරගන්නේ. ඉදිරිපත් වෙච්ච එකනා තමයි තමන්ගේ නෑදෑය කරගන්නේ. එතකොට ඒ බුදුම ස්වාමීන් වහන්සේ කියන්නේ අපි යම්ම දවසක අපේ ජීවිතේ පරම සත්‍ය කළ යුතු උපරිම කෘත්‍ය අප්‍රමාදී කරගත්ත දවසට සතිය කරගත්ත දවසට සතිය අප්‍රමාදයේ වඩන සෑම කෙනෙකුම අපේ ධර්ම ඥාතින් බවටපත් වෙනවා. අපතුල ගමන් කරන රුධිරය අප්‍රමාදී බවටපත් වෙනවා සතිය බවටපත් වෙනවා එහෙව් ඇත්තෝ කරකට දාගෙන ඉඹ ඉඹ ආලිංගනය කර කර ඉන්න ඕනකමක් නැහැ ලෝකේ තූත්තු කුඩිය කොහේ හිටියත් ඒ අතන් අතර ඒ ජාලය වැඩ කරන්න පටන් ගන්නවා එතකොට අපිට ਸਰවඥාන්සලා සම්බන්ධ වෙනවා උත්තරමෙන් ආන්සලට සම්බන්ධ කාලයේ සී ප්‍රශ්නයක් වෙන්නේ නැහැ දේශේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඉතින් මේ ගුප්ත ධර්ම නෙවෙයි එහෙම නැත්නම් මේ මවාපාන දේවල් නෙවෙයි මේ සම් සීලයට වැඩිය සමතේ කරන කෙනා සමතේට විපස්සනා කරන කෙනාට මේක අත්දක ගන්න පුළුවන් වෙනවා. මේක අවුරුදු 20 කෘතියකට ඉස්සලා හිස් කිව්වේ මේවා මේ කාලේ දැන් කරන්න බෑ සාසනේ පණ නැහැ. ඒ නිසා මේවා අත්දකින්න බෑයි කියලා. නමුත් අද ඇත්තටම කියනවා නම් මේ පරිසර දූෂණයයි චිත්ත දූෂණයයි මිනිසෙන් අතර තියෙන මේ කිනකා කාකොටා ගන්න හැදෙන මුරුක සංවර්ෂාවට වෙත්තිමිච්ච වගේ ගත කරන ලෝකේ මේ කියන විදිය මේ අනුන්ගේ සතුට හොයන ගතිය ඉතාමත්ම අවශ්‍ය කරලා තියෙන විදියක්. උගදෙනෙක් කියන මේවා කරන්න බෑ. මොකද හේතුව මේ ලෝකේ ඉන්න හරියක් ඉන්නේ කඩවඩා ගන්න එහෙම නැත්නම් අසාධාරණයට බර අධර්ම ලෝකයක් කියලා. ඇත්තටම කියනවනම් ඒකට තමයි මේක වුඟක් මොහොන කරන්නේ. ඒ වගේම තමයි මේක ක්‍රියාත්මක කරන්න බැලුවට පස්සේ මොන්නම කෙනෙක්වත් අත තියන්න එන්නේ නැහැ. සර්වඥාන්සේ සඳහන් කළා තියෙනවා යම් කිසි කෙනෙක් මෛත්‍රී භාවනාව කරනවා නම් මෛත්‍රී කියලා කියන අනුගේ හිතසුව සලකනවා නම් ඒ මිනිස්යාට දෙවියෙක් හරි බ්‍රහ්මයෙක් හරි නොපෙනෙන බලවේගයක් හෝ අනතරයක් හිතුවක් හිතුවොත් අනතර වැඩක් කරන්න හිතුවොත් හරියට හොඳට කැපෙන කඩුවක් දෙකට නමන්න ගත්ත උත්සාහයක් වගේ උත්සාහ කරන කෙනාම කැපිලා යනවා. ඒ නිසා අපි කවුරක්වත් මෛත්‍රී භාවනා කරන කෙනෙක් වැඩ කරන කෙනෙක් කාටවත් වෛර කරන්න හොඳ නෑ. අනේ මේ මනුස්සයා මන්ට මේ අහේනියක් කරනවා නේද? මම පිළිබඳ අහිතක් හිතනවා නේද කියලා හිතන්න ඕනේ. ධර්මයේ මේක සිද්ධ වෙනවා. ඒ වගේම තමයි සරුවචනසේ සඳහන් කරනවා. අපි මේ වගේ වැඩකට ආවට පස්සේ හරියට මිනිස්සු ඇවිල්ලා අපිට සිව්පසින් උපස්ථාන කරනවා. අපිට සංඝයාංශලා නම් භික්ෂුන් වහන්සේලා නම් සිවුරු පූජා කරනවා. පින්ඩ පාත පූජා කරනවා. සීනාසන පූජා කරනවා. බෙහෙත් පිළිකර පූජා කරනවා. මේ රාජබායට ඔක්කත් ආදායම් බද්ද නිදහස් වෙන්න ඔක්කත් අඳුර පාන්ටවත් නෙවෙයි. ඒ මනස කුල චාරිත්‍රයක් ගැන හිතලා හෝ එහෙම නැත්නම් පින් කිරීමේ අදහසින් හෝ නැත්නම් ලෝභ දෝෂ මොහ කිරීමේ අදහසින් කරනවා. අපි ඒක කාලා අපි කිය වළඳලා කියේකෝ වළඳලා එකිනෙකාට ඊර්ෂ්‍යා කරනවා නම් එකිනෙකා කෙරෙහි වෛර අදහස ඇති කර ගන්නවා නම් බුදු දහම සඳහන් කරන රේල් පාරේ යකඩ කපල්ලා විතර වැඩි හොඳයි මේක දීරවන්නේ ඒක අතිකන්දප සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙක් මේ රට්ටු දෙන රට්ටපින්ඩේ වළඳලා මේ ලෝභ දෝෂ මව වඩනවනම් කෙලින් උඩට හරවලා යකඩ ගුලියක් බඩට දාන එක හොඳයි එතනම පුච්චකන් බිමට වැටුණත් ඒක සැපයි කියලා කියනවා මොකද ඌව කාලා විඳවන්න උනොත් එහෙම සංසාරේ කෙලවරක් කරන්න බෑ. ඒ වගේ මේ අනුන් දෙන චූරක් ඇඳගෙන මේක රාගයේ පිණිස කාමයේ පිණිස එහෙම නැත්නම් අනුන් තීසයක් හොදමාන කරනට වැඩිය හොඳයි කියලා තිනවා අර ගිනි ගන්න ගිනි කඳකට මැදට දාන එක හොඳයි කියලා. ඒ මොකද ඒක එක අවුරු එක ජීවිතයයි මේ ආත්මේ ඉවරයි. නමුත් මේ වැඩෙන් නම් දුක විඳවන්න වෙනවා. මේ විදිහට සිව්පසයට විස්තර කරාට පස්සේ 69ක් ලේ වමනේ දාන්න පටන් ගත්තා. 69ක් මහානකම අතෑරියාලු. 69ක් රහත් වුණා. ඊට පස්සේ බර ගාන සිවුරු වලින් පටන් ගත්තට පස්සේ උන්වහන්සේ මෛත්‍රී ආනිසංස දේශනා කළා කියලා. එතෙන්දි කියලා කියනවා අච්චරා සංඝාත මත්තම් බිබික්කවේ මෙත්තා චේතෝ විමුක්තිං භාවේති සෝ අමෝඝං රට්ට පින්ඩම් බුද්ධන්ති කියලා. මහන්නේ එක දවසකට අනුන්ගෙන් සිව්පසෙන් යැපෙන උඹලා එක දවසට එක අසුරු සනක් ගන්න චිත්තක්ෂණයක් මෛත්‍රී භාවනා කරනවා නම් අනුන් දෙන දේ කෑවට ණය නැහැ කියන්නේ. ඒකෙදි කියලා තියෙනවා මේ මිනිස්සයා මේ එක දවසකට එක චිත්තක්ෂණයක්. අනේ මේ මට සිව්පසයෙන් සපේන මේ ඇත්තන්ට සිව්පස දායකයන්ට මෛත්‍රී වේවා කියලා එක චිත්තක්ෂණයක්. මෛත්‍රී භාවනා කරනවා නම් ඒ ධානයකින් තුච්ච වෙච්ච කෙනෙක් නෙමෙයි ධානලාභියෙක් වාගේ රට්ටු දෙන රට්ටපින්ඩේ. ණය නැතුව වළඳනවා ඒ තරමටම මේ පුරුදු කරන හිත අනුන්ගේ හිත සුවසලසන හිත අනුන්ගේ සැප කැමති වෙන හිත පුංචි දෙයක් කියලා හිතන්න අරකයි ඉතින් අපිට නම් හිතනවා මෛත්‍රිය චිත්තක්ෂණයක් කරන එක කියලා අමාරු නෑ නේද කියලා නමුත් හැමදාම ඒක කරනවා නම් අඩු ගානික චිත්තක්ෂණයක් පුදුම ගැම්මක් එනවා ඒ වගේම තමයි මේ මෛත්‍රී භාවනා ගැන පොඩ්ඩක් මේ වෙලාවේ මතක් කරනවා නම් මෛත්‍රී කාරණා තුනක් තියෙනවා චේතනාමයිති නැත්නම් මෛත්‍රී චිත්ත මනෝකම්ම මෛත්‍රී වචී කම්ම සහ මෛත්‍රී කාය කර්ම කියන්නේ. මේ මෛත්‍රී භාවනා කියන්නේ මෛත්‍රී මනෝ කර්මයට හිත සකස් කර ගන්නවා. අනුන්ගේ හිතසුව සලසන ගතියට මෙලෙක් ගතියට මුරුදු ගතියට මිත්‍රත්වයට හිතපත් කර ගන්නවා. ඒක කෙරෙන්නේ මෛත්‍රී මනෝ කර්මයක් විදියට. මේ මෛත්‍රී මනෝ කර්මය ඊටාත්ම දුර්වලයි. නැත්නම් ඒ තුنين අන්තිම දුර්වල දේ ඒක තමයි. නමුත් මේ හදාගත්තා වූ මෛත්‍රී මනෝකර්ම සහිත හිතකින් වචනයක් කතා කරනවා නම් මෛත්‍රී නිස්සිත. ඒකේ මෛත්‍රී මනෝකර්මට බොහෝම බලවත්. ඒකට කියනවා මෛත්‍රී වචී කර්ම කියලා. කාටරි චිත්ත පීඩාවක් ඇවිල්ලා ඉන්න වෙලාවක යාගේ හිත සැනසෙන වචනයක් කතා කරනවා. එතෙන් තමන්ට දෝෂයක් කියාගෙන එන කෙනෙකුට හරි වැරදියට වෙන්න පුළුවන්, ඇත්ත වෙන්න පුළුවන්. ඒකට යාට එකට එක කියන්නේ නැතුව හිතන මින විදියට කාරණාවක් කියලා දෙනවනම් මේ මෛත්‍රී මනෝ කර්මයට වැඩිය වචී කර්මේ බලවත් බොහෝ බලවත්. ඊට වැඩිය දසදහස් ගුණයකින් බලවත් මෛත්‍රී කාය කර්ම. ඒ නිසා අනුන්ගේ සැප හොයලා ඒ තත්ත දක්කෝ අනලසෝ තත්රූපායන් විමර්ශිත කියලා අවශ්‍යතාවයක් දැකලා ඒක කරලා දෙනවනම් අකින්ම කරලා දෙනවනම් එතකොට මේ මනුස්සයාට ඇති වෙන මේ හැඟීම සංසාරෙටම හිටිනවා. ඉතින් මේ බණ භාවනා කරනකොට අනන්තවත් අපිට අවස්ථා හම්බ වෙනවා. තව කෙනෙකුට ඒ වගේ මෛත්‍රී මනෝ කර්මේ, වචී කර්මේ, කාය කර්මේ උදව් කරන්නේ. ඒක කෙරෙන්න ඕන. නොකෙරුණොත් සාමග්‍රියක් නැහැ. නොකෙරුණොත් ගමනක් නැහැ. අපි එතකොට අර අන්දාලියේ කැලිය විදිනවා වගේ හැම තැනම හැප්පෙන්න පටන් ගන්නවා. නමුත් මේ මෛත්‍රිය කියන මේ සෙනෙහස. ඒකට කියනවා සිනේහ කියලා කියනවා. සිනේ කියනවා ඉංග්‍රීසියෙන් කියන ලුබ්‍රිකේෂන්. ඒක නැත්තම් අපේ ජීවිතේ හැමතැනම හැප්පෙනවා. නිසා බණ භාවනා කරන්න යන කට්ටිය හිතා ගන්න ඕනේ කවුරුත් තමන්න ගැහුවත් බැන්නත් ඒක එයාගේ යුතුයකම මගේ භාවනා ජීවිතේ මට රැක ගන්න ඕන නම් මට අනාථ නොවී ඉන්න ඕන නම් අසරණ නොවී ඉන්න ඕන නම් සනාත වෙන්න ඕන නම් සසරණ වෙන්න ඕන නම් මාතුල තියෙන්න ඕනේ මෛත්‍රිය කියලා එකම ගැලවු මාර්ගෝචරය. ඉතින් ඒක බැලු බැලමට පේන තියෙන්නේ සමතෝපක්‍රමයක් විපස්සනාවත් එක්ක යන්නේ නැහැ වගේ. නමුත් මේ දෙන්න අම්මයි තාත්තයි දෙන්න එකතුනේ නැත්තම් මේ පවුලක් කණ්ඩායමක්. ඒ නිසා ඉතිරියට යනකොට යනකොට යනකොට Tamanට තේරෙයි පුදුම මෙලෙක් ගති හිතේ පහළ වෙන්න පටන් ගන්නවා. ඒ වගේම නැමෙන සුළු ගති, දැඩි මත අතාරින ගති ඒක හිතන්න එපා නෝන්ජල්කමක් කියලා. මේ භාවනාවේ ප්‍රතිඵලයක්. ඕනම ගත්ත දැඩි මතයක් මේ භාවනාවේ නාමයේ සීල සමාධි ප්‍රඥා නාමයේ ඔන්න ඔය කමන්නේ කියලා අතාරින්න පුළුවන් ගතියක් කියලා. ඇත්තටම දැඩි මත තියෙනවා අපේ රුචි අරුචිකම් තියෙනවා. නමුත් ඒ ඉදිරියට ඉදිරිපත් වෙලා ඒක කාට හරි බාධාවක් වෙනවා දැකපුවාම ඕනම දෙයක් ඕනේ රුචි අරුචිකමක් අතහැරලා දාන්න පුළුවන් ශක්තියක් ඇති අන්න ඒක එනකොට සමාජයේ අපිව නෝන්ජලෙක් විදිහට කලකරනවා. සමාජය අපිව මේ බය අඩු කෙනෙක් විදිහට සලකනවා කිසිම ප්‍රතිපත්තියක් නැහැ වචන දෙකක් කතා කරන කෙනෙක් එනේන පැත්තට නැමෙනවායි කියලා. නෑ අපි මේ වඩ아가න යන ගුණ ජීවිතය ඕනම දෙයක් අප කරලා සීලය කඩා ගන්න බෑ. සමාධිය කඩා ගන්න බෑ. ප්‍රඥාව කඩා ගන්න බෑ. එතකොට අපි සෑම සීලු කෙනෙකුටම වාලෙක් වාගේ, දාසෙක් වාගේ යටහත් පහත්ව ගත කරන්නේ. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට සංඝ සමාජයේ ඉඳද්දී දවසක් හිතුවක්කාර හාමුදුර කෙනෙක් වරපතල චෝදනාවක් කරනවා. ওই ස්වාමීන් වහන්සේ අනකොට සිවුරුකොන මගේ ගෑවුණා, වැදුණා, කනට වැදුණා, සමාව ගන්න නැතුව ගියයි කියලා. ඒකෝ සාරිපුත්‍ර ස්වාමීන් මේ ගේට්ටුවත් පහු කරලා ගිහිල්ලා අරහම්සෝ කියලා කියන ඔබ වහන්සේගේ ප්‍රධාන ගෝලයා මට සූරුපණෙන් කනට ගහලා ගියා. මගේ සමාව ගත්තේ නැහැ. විජහට සරුවචනන්සේ පිටක් කරනවා මිනිස්සේ සාරිපුත්‍රට එන්න ගියාපන් කියලා. ආත්පස්සේ අහනවා සාරිපුත්‍ර මේ යන වෙලාවේ මේ මේ මහ ස්වාමීන් වහන්සේගේ කනට ගහලා ගියාලු ඇත්තද කියලා. ඒක සාරිපුත්‍ර ස්වාමීන් කියනවා අවසාරයේ ස්වාමීන් වහන්සේ මම නම් එහෙම දෙයක් හිතන කෙනෙක් නෙවෙයි. මට කියන්න තියෙන්නේ මෙච්චරයි ස්වාමීන් වහන්සේ. මම මේ ලෝකේ ජීවත් වෙන්නේ කොහොමද වතුර වාගේ. මේ වතුරට මිනිස්සු මූත්‍රාත් කරනවා, අසුචිත් කරනවා, රිදිත් හොදනවා, කුණුත් දානවා. ඒ වගේම රජුණන්ගේ අභිෂේකයටත් ගන්නවා. නමුත් වතුර කවදාකවත් කෙලෙසෙන්නේ නැහැ. ඒකට අසුචියමයි මොනවාක්වත් කියලා වතුර වතුරම තමයි. මම මේ ලෝකේ හැසිරෙන ශාංශ වතුර වාගේ. ඒ වගේම ශාංශ මම හැසිරෙන ලෝකේ ගින්න වාගේ. මේ ගින්නේ මේ මලමිනිත් පුච්චනවා. වතුට්ටු වෙනවා. කොයි දෙයකටවත් ගින්න ගින්නමයි. මම ලෝකේ ජීවත් වෙන්නේ ගින්න හා සමානයි. මේ හුලඟ ස්වාමීන් වහන්සේ මල් සූන්තත් ගෙනිනවා, අසුචි සූන්තත් ගෙනිනවා, මිනි කුණුත් ඔක්කොම ගෙනිනවා, විස බීජත් ගෙනිනවා. ඔක්කොම ගෙනියන්නේ හුලඟේ තමයි හුලඟ හුලඟමයි. මේ විදිහට පටවිය ආපෝ තේජෝ වායෝ හතරම කියලා උන්වහන්සේ කියනවා ස්වාමීන් වහන්සේ. මම මේ ලෝකේ හැසිරෙනකොට හැසිරෙන්නේ වසල දරුවේ කට්ටක් අරගෙන හිඟා කනවා වගේ ස්වාමීන් වහන්සේ. මට කවදාකවත් මාන්නයක් එන්නේ නැහැ. මම මේ අනුන්දෙන බතින් යැපෙනවා කියලා හිතාන වසල දරුවේ පොල් කට්ටක් කරන හිඟනවා වගේ හැසිරෙන්නේ ස්වාමීන් නිසා මගෙන් කාටවත් හිංසාවක් වෙයි කියලා මම හිතන්නේ නැහැ මම සමාජයේ හැසිරෙන ස්වාමීන් සාන් කැඩිච්ච ගොනෙක් වගේ ස්වාමීන් වහන්සේ. අන් කැඩිච්ච ගොනාගේ තුවාලේ පුදුමාකාර වේදනාවක් ඉඳව කවදාකවත් පයින් ගහන්න තනන්නටවත් යන්නේ මෙන්න මේ විදිහට විස්තර කරනට අර හාමුදුරන්ට දරා ගන්න බැරුව ගිහිල්ලා අභූත චෝදනාවට බුදුරජාණන් වහන්සේ ඉදිරියට සමා වෙනකොට ඉල්ලනකොට බුදුහාම කියලා උඹ සමා නොගත්තා නම් උඹ හිත හත්කඩකට පැල්ල යනවා මේ සාරිපුත්තු කියලා කියන්නේ ඒ ධර්මතම සංඝ සමාජයේ අවශ්‍යතාවයන් සලකන කෙනෙක් කියලා. උන්වහන්සේ පින්ඳ වාදනට හැමදම තමයි. මොකද හේතුව කොයි හාමුදුරුවෝ ටැප් එක කරලා දාලා ගිහිල්ලත් ගන්න. කොයි හාමුදුරුවෝ දොර ඇරලා දාලා ගිහිල්ලත් ගන්න. කොයි හාමුදුරුවෝ සිවුර එළිය දාලා ගිහිල්ලත් ගන්න. මේවා තේරෙන අයින් කරලා තැම්පත් කරලා ගියා. ඉතින් යනකොට හදිස්සියේ සිවුරු පෙරවනකොට එක දවසක් ඒ දවසේ පැවිදි වෙච්ච හත් අවුරුදු සාමණේර නමක් කිව්වලු ඔබ වහන්සේගේ අඳනේ කොනක් එළියලා කියලා. ඇත්ත සංඝයා සිවුර ඇඳලා පස්සේ පරිමණඩලයේ තියෙනවා. අතනින් කොටින් එල්ලෙනවා. ඉදහාට සිවුරු ගලවලා ආයත්තර සාමණේරයා ගාව උක්කුටිකෙන් වාඩි වෙලා කවලු එදා පවිත්‍රිච්ච හත් අවුරුදු සාමණේරයා. ඇවැත්නි මේ කාරණාවෙන් උඹ මට වැඩි වැඩි මාල් කියලා. මම තමයි මේකේ මේ සාසනේ මේ ආසන බාරදාරකාරී ධර්ම තේනාධිපති නම් මේ හදිස්සියේ සිවුරු වඳිනකොට කොනේල් වෙන කාරණාවේ ඔබ වැඩිමල් කියලා අනේ මගේ අතින් වෙච්ච දෙයට මේ කාරණාවට සමාවෙන්නේ කියලා. අන්න ඒ වගේ රැකලයි අපිට මේ රාසනේ ඇවිල්ලා තියෙන්නේ. ඒ ඔය යක්කඩේ වඤ්ඤාරාමතුරු කියනවලු මම මල් වට්ටියක් බුදුහාමුදුරන්ට පූජා කරනකොට මල් ආසනේ කොනකින් මලක් පැත්තක තියෙනවා කියලා කාර්යපුත් ආමතුරා. උන්වහන්සේ නොහිටින්න අද මේ ශාසනේ නැහැ. පුදුමාකාර බරක් පුදුමාකාර නින්දා ප්‍රදේශයක් විඳ දරාගෙන කවදාකවත් සර්වඥාන්සේට බරක් නොවිඳිට බර ඇදලා තියෙනවා. ඒ ඇදලා තමයි ඒ වගේම වුන්දර සූත්‍ර කියනකොට හම්බ වෙනවා. උන්වහන්සේ සෑහෙන සූත්‍ර දේශනා කරලා තියෙනවා. මේ සරුවචනාංශයේ කියන පුංචි පුංචි කාරණා ගොනු කරලා ලස්සනට සංඝයාට තේරෙන විදිහට. ඉතින් අපිට ඒ මට්ටමේ කරන්න තරම් අවස්ථාවක් අද නැහැ. නමුත් කරන්න තියෙන අවස්ථාව නම් මගහරිනවා. හැම වෙලාවෙදීම අනුන්ගේ සුභසිද්ධිය පිණිස කළ හැකි උපරිමය කරනකොට ඒක අපිටෙන් අපිට උදව් වෙන්නේ කොහොමද? ඉඳගත්තට පස්සේ සමනේ රතු නමුනා වගේ වේදනාවක් ආවා සද්දයක් ආවා හිතවිල්ලක් ආවා ඉතින් ඕක එහෙම තමයි කියලා අරහනා වාණි අල්ලගෙන යන්න. මෙන්න මේ කියන ඒ කියන්නේ මේ අනුන්ගේ සැපසැලසීමෙන් තමන්ගේ සැපසැලසන ගතිය ඊගාව නාත කරන ධර්මයේ ප්‍රමාණයකට පිළිසිදු වෙනවා. ප්‍රමාණයකට කියලා සඳහන් කරලා තියෙනවා. ඊගාව නාත කරන ධර්මයේදී සරුවචනයේ සඳහන් කරනවා පුණජපරම් වික්ඛ වේමේකු ධම්මකාමෝ හෝති ධම්මේ පිය සමුදාහාරෝ අභිධම්මේ අභිවිනේ උලාර පාමුජ්ජෝ මේ අනාත නොවි මේ ශාසනය සනාත වෙන්න ඕන නැත්නම් මේ භාවනා ජීවිතේ සනාත වෙන්න ඕන නම් ධර්මකාමී වෙන්නේ කියලා කියනවා. ඒ කියන්නේ මේ කාමය ඉදරම් පිනවීමේ කාමයේ වෙනුවට ධර්මකාමී ඒ වගේම පිය සමුදාහාරෝ Taman දන්න බන කොටස් අනික් අයගේ සුභචිත්ත කිසි කියලා දීලා අභිධර්මයේ අභිවිනී නැත්නම් ධර්ම විනී දෙකේ ප්‍රමෝදය පහල කරගන්න හැටි දැනගන්න ඕනේ. ඉතින් අපි කියේ සමාජ ධර්ම. නමුත් මේකෙදී මම කැමති භාවනාවට සම්බන්ධව භාවනා කරන අයට විස්තරයක් කරනලා දෙන්න. අපි මේ කලින් කිව්වා වගේ ආනාපාන සති භාවනාව හෝ කුම්භීම හැකලින් භාවනා කරගෙන යනකොට මුලින් මුලින් හොඳට අරමුණු ගොරෝසුව ප්‍රකටව ආස්වාස වාරි මෙහිමයි ප්‍රසවාස වාරි මෙහිමයි කියලා කිරුණාට මේ භාවනා හොඳට යනවනම් ඒක භාවනාවේ දෝෂයක්වත් කරන කෙනාගේ දෝෂයක්වත් නෙවෙයි එන්නේ එන්නේ එන්නේ ආනවනේ සංසිඳිලා නොදැනෙන මෙනෙහි කරගන්න බැරි තත්වයකටපත් වෙනවා ඕකට අනාථ වෙනවයි කියයි අසරණ වෙනවයි කියයි භාවනාවේදී අනාථ වෙනවා අසරණ වෙනවා මොකද අල්ලාගෙන කියපු බලන්න කියපු නිමිත්තක් ගන්න කියපු බලා මේ අනුම මේ අරමුණු කරන්න කියාවු අරමුණ නැතිලා යනවා නැති වෙච්චාම යෝගාවචරය අනාථ වෙනවා. යෝගාවචරය අසරණ වෙනවා. අසරණ වුණාට පස්සේ ඒ අන්ත දෙකට වැටෙනවා. එක්ක නිදිමතට වැටිලිවලා දැන් ඉතින් අරමුණක් නැහැ කියලා විනාඩි ගානකට පස්සේ අවදි වෙන්නේ. එතකොට බලනකොට කාලේ නාට්‍යය. එහෙම නැත්නම් සැක උපදවලා විශාල වශයෙන් මට නම් මේ ගුරුරැත් එක්ක හරියන්නේ මේ ආනාපානෙත් එක්ක හරියන්නේ මේ භාවනා මන්ත්‍රත් අනාරින මොකක් හරි වැරදිලා තියෙනවා කියලා සැක උපදවනවා. ඔන්න ඔය දෙකේදීම භාවනා දිගේ ඉදිරියට යනකොට අසරණ බද්ධි දැනෙනකොට අනාථ ගති දැනෙනකොට ධර්මයේ සීපත් කිරීමේ උත්තර ගන්න. උදාහරණයක් වශයෙන් කියනවා නම් නිදිමත එනකොට මේ පචලයමාන සූත්‍රයේ සරුවචනසේ සඳහන් කරනවා තමයි තේරෙනවා නම් <clears throat> අරමුණේ විචිත්ත බවක් නැහැ. අරමුණේ සීලාරයක් නැහැ. ඒක නිසා එnde end end end නිකන් හේ බාන ගතියක් එනවනම් තමයි හොඳට මතක් කරගත්ත උනන්දු කරවන සුළු බුදුචානන්සේගේ ධර්ම කොටාශය සිහිපත් කරන්නයි කියලා. මම හුඟක් වෙලාවට ඒ දවස්වල කෙරුවේ බොජ්ජංග ධර්මවල විරිය සම්බොජ්ජංගය පිළිබඳ තියෙන පාඩේ සිහිපත් කරනවා. විරිය සම්බොජ්ජංගෝ කෝ වාක්ඛස්සප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ භවිලීකතෝ අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කියලා නිදිමත වේගන එනකොට වීරිය පිළිබඳ බුදුහාමුදුරුවෝ පාඩේ නැවත නැවත කියනවනේ ඒ තුලින් ප්‍රමෝදයක් පහළ වෙනවා. ඒකෝට හැබැයි අරමුණේ නෙවෙයි. අරමුණේ වෙන කුසීත බව කඩලා අර උනන්දු සටන් පාටයක් කියනවා වගේ. යුද්ධ පෙරදීගෙන එනකොට සෙන්පතියා ඒ සටන් පාට කියලා ඒ තමන්ගේ මේ බලසෙනක බල ගන්නවා. උනන්දු කරනවා. ඒ වගේ ඒ නිදිමත දන්නවනම් ඒ වගේ පුරුදු කරපු සටන් පාටයක් පුරුදු කරපු පාලි පාටයක් සාකච්ඡා කරනකොට හිත උනන්දු කරගන්නවා. ඒක ඒක සීපත් කරලා බැරි නම් උච්චාරණය කරන්නයි කියලා සර්වඥාචර්ය සඳහන්. මේ සෙනගින්න තැනක කරන්න බෑ. Taman තනියම ඉන්නවනම් Tamanට පුළුවන් ඒ Tamanට හිත උනන්දු කරන ධර්ම කොටාසය සීපත් කරනකොට හිතේ ප්‍රමෝදයක් සිල්ලාරයක් මතුවෙලා අර නිින්ද කඩා ගන්නවා. ඒ වගේම තමයි හිත සැක උපදවනවා. අපි සැක කියන්නේ බුද්ධ ආදී උතුමන් කෙරෙහි ඇති සැක. ඒ වෙනුවට ධර්මයේ ಗುಣ සීපත් කරනවා. අනේ මේ ආනාපාන සති භාවනාව හෝ එතන මේ සතිපට්ඨාන භාවනාව හෝ මොන්න තරම් අපිට අර හත්ාකාර වූ ආනිසංසගෙන දෙන දෙයක්ද නමුත් මේ වෙලාවේදී ඒ අරමුණ නැති වෙච්ච පමණින් මගේ හිත මේ ධර්මයේ සැක කෙරුවා නේද මම මගේ සීලය පිළිබඳ සැක කෙරුවා නේද ඒ වෙනුවට මේ ධර්මයේ දානාපානයේ ගුණ මෙනෙහි කරනවා නම් ආනිසංස මෙනෙහි කරනවා නම් නැවතත් අර සැක දුරු කරලා ආනාපානෙට හෝ නැති වෙච්ච ඇති වෙච්ච කුකුස් වෙනුවට පස්සද්ධිය ප්‍රීතිය පහළ වෙන්න පුළුවන්. මේක මේ තාලෙටම විස්තර කරන සූත්‍රයක් හම්බ වෙනවා සංවිතනිකායේ බිකුණුපස්ස සූත්‍රය කියලා. ඒකෙදී සරුව සාන ආනන්ද ස්වාමීන් වහන්සේ දවසක් යනවා භික්ෂුණීන් වහන්සේලා වැඩ ඉන්න සේනාසනයට. ඒකට කියන්නේ බිකුණුපස්සේ කියලා. කීලිවල උන්වහන්සේ ඒ භික්ෂුණීන් වහන්සේලා බොහොම සතුටු වෙනවා ස්වාමීන් වහන්සේ නමක් වැඩියයි කියලා. අහනවා නැගිනිනේ උඹලා මේ පැවිදි වෙච්ච එකේ මේ පැවිදි වැඩ කරගන්න. සමධර්ම සම්පූර්ණ කරනවා. මේ කියන්නේ භාවනා කරනවා කියන එක. එතකොට මේ විචුණින් වහන්සලා වැඳ නමස්කාරෝ කියන හිමයි ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාම සතිය පිහිටවීමේ නැත්නම් සතිපට්ඨානෙ වැඩිීමේ කටයුතු කරනවා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ ඒක එක්කනට අවශ්‍ය ඒ කරුණු කාරණා තේරුම් බේරුම් කරලා දෙන්න හරි තේරුම් බේරුම් කරලා දීලා සර්වඥාන්සේ මතක් කරනවා අවසරයි ස්වාමීන් වහන්සේ මම ඇන්දා විවිකේ තියෙන වෙලාවදී බික්කුණු පස්සේට ගියා මම මේ කට්ටිය උනන්දු කෙරෙව්වා. ඒ අත්තන් ඒ අහනකොට යතු සතිය පිහිටවනවා. මම කිය යුතු කාරණා කියලා දීලා ආවයි. ඒක බුදුහාමුදුරුවෝ අහනවා ආනන්ද ඔබ මේ කට්ටියට මේ පණිදාය භාවනා අපණිදාය භාවනා කියන දේ කියලා දුන්නේ නැද්ද කියලා. ආනන්ද හාමුදුරුවෝ දන්නේ නැහැ මොකද්ද මේ පණිදාය භාවනා මොකද්ද අපණිදාය භාවනාව කියලා. ඒකට කියන අවසරයි ස්වාමීන් වහන්සේ මම මේ කියලා දුන්නේ නැහැ. ඔබ වහන්සේ ධර්ම ස්වාමී ඔබ වහන්සේ ධර්මයේ වැටෙනවා මා කෙරේ අනුකම්පාවෙන් මට මේ පණිදාය භාවනා අපණිදාය භාවනා කියන කියලා දෙන්නේ. එතකොට සර්වඥාන්සේ සඳහන් කරන සතිපට්ඨාන වඩනකොට ආනන්ද වර එක අරමුණ පෙනිපෙනී යන භාවනාවකුත් තියෙනවා වර එක අරමුණ නොපෙනී යන භාවනාවකුත් තියෙනවා මේ පෙනිපෙනී තිබුණ අරමුණ නොපෙනී යන වෙලාවක් එනවා මහා ආනන්දය පෙනිපෙනී යන භාවනාවේදී අරමුණ පේන නිසා තමන්ගේ પરමාර්ථය පේන නිසා හිතේ සති සමාධි වැඩෙනවා ඒ පෙනිපෙනී කියන අරමුණ නොපෙනී යනකොට හිත වික්ෂිප්ත භාවයටපත් වෙනවා මොකද කරන්න කියලා අන්දබන්ද වෙනවා අන්නේ වෙලාවට එක්ක මගේ ಗುಣ සීකරපන් එහෙම නැත්නම් ධර්මයේ ಗುಣ සීකරපන් එහෙම නැත්නම් සංඝයා ಗುಣ සීකරපන් කියලා බුදුජානනාංශයේ එවැනි වෙලාවට හිත තනවා වඩා ගැනීම පිණිස අපනිදාය භාවනා කියලා භාවනාවක් උගන්වනවා. ඉතින් හොඳටම සාර්ථක වෙනවා. අපිට මේ අරමුණක් දියුණු පවුණු කරන්න කියලා බාර දුන්නට අරමුණේම හිත තැම්පත් වෙනකොට ඒ අරමුණ නොදැනෙන එහෙම නැත්නම් ඒක නොපෙනෙන අරමුණෙන් හිත පැන්නා වාගේ අසරණ වෙන අනාථ වෙන තැනකට ගෙනියනවා. ඒක මේ භාවනාවේ දෝෂයක්වත් එහෙම නැත්නම් මේ ගුරුවරගේ දෝෂයක්වත් භාවනා ක්‍රමයේ දෝෂයක්වත් නෙවෙයි. ඒක තමයි භාවනා ක්‍රමය. අන්නේ වෙලාවේදී එක වැරම මට දැන් අරමුණ නැතුව ගියා කියලා හිත වට ගන්න නැතුව මේක මේ වෙලාවේ తాවකාලිකව හැංගිල්ලක් සිද්ධ වුණේ. හිත සංගවි ගැනීමක් විතර සිද්ධ වුණේ. මේක හිත අවුල් කරගන්න නැතුව වැඩි සතියකින් වැඩි සමාධියකින් බැලුවොත් ඒ නැතිවෙච්ච අරමුණේ ලේසය ඡායාව මාත්‍රාව දැක ගන්න පුළුවන්. ඒ නිසා එවැනි වෙලාවක හිත ඇවිස්සීම නතර කිරීම සඳහා නාට කරන ධර්මයක් විදිහට ධර්මයේ ගුණ සීකරන්නේ කියලා කියනවා. මේ ධර්මයේ මුල යහපත් මැද යහපත් අග යහපත් වූ ස්වකහාත ධර්මයක්. සාන්දෘෂ්ටික ධර්මයක්. භාවනා කරගෙන යනකොට අරමුණ අපි මේ තණ්හාව අඩු කරන්න දව හදන්නේ අරමුණ තිබුණ තණ්හාව අයින් වෙනකොට අරමුණ නැති වුණා වාගේ තමයි පේන්නේ අරමුණ නොදැනී ගියා වගේ තමයි පේන්නේ උනේ මොකද්ද ඒ අරමුණ තිබුණු ඇලෙන ගතිය කොහොල්ලා ගතිය කාන්දම් ගතිය ඇහිලා මේක පුහුණු කළ යුත්තක් එහෙම හැලුනට එහෙම කාන්දම් ගතිය නැති වුණාට එහෙම කොහොල්ලා ගතිය නැති වුණාට අරමුණට මොකක්වත් වෙලා නැහැ අරමුණ බොහොම සාන්තව පැත්තකටලා ඉන්නවා ඉතින් අපි හිතනවා අර පළල පුරුදුතාවට කොහොල්ල ගතිය නැති නිසා කාණ්ඩම් ගතිය නැති නිසා අරමුණ හැලුණයි කියන. එතකොට අපි අතහැරලා දාලා ගියොත් අපි භාවනා ගැන নানা ආකාර කටමැත දොදවන්න පටන් ගන්නවා. මේ සරුවචන සඳහන් කරන එවැනි වෙලාවක් භාවනාවේ තියෙන අපේ දහ භාවනා කියලා ඒ වෙලාවේදී හිත අවුල් නොවීම පිණිස ධර්මයේ සීපත් කරන්නේ. ධර්මේ කවදාකවත් අපි අනාථ කරන්නේ ධර්මේ කවදාකවත් අපිට සැකපොදවන්න දෙයක් ඉතුරු කරලා නැහැ මේක භාවනාවේ හැටියක් මේකට ලෑස්තිලා යන් කියලා ඒ ධර්මයේ ගුණ සිහිපත් කරනවා නැත්නම් උලාර පාමුච්චා. මේ ධර්මයේ විනය ධර්ම විනය පිළිබඳ මම මේ කරන්නේ විහිළුවක්වත් අනුන් රවට්ටන්නට යන වැඩක්වත්. එහෙම නැත්නම් මේ ලෝකෙන් බැලලා යන කරන වැඩක්වත් නෙමෙයි ධර්මයේමයි අනුගමනය කරන්න කියලා. සිහිපත් කරනකොට ආයෙත් හිත පණ ගහලා අරමුණ සිහිපත් කළ දෙනවා. ඒ නිසා යෝගාවචරයා ඒ දේවල් වලදී මේ ධර්ම ගුණ සිහිපත් කිරීම බුදු ගුණ සිහිපත් කිරීම සංඝ ගුණ සිහිපත් කිරීම ආදී මේ අනුස්සති භාවනා දන්නේ නැතුව ආනාපානෙන් ආනාපානෙ විතරයිම කියලා කියාට හරියන්නේ නැහැ. ඒකට ලොකු වගකීමක් ගුරුරයාට යනවා. මොකද හේතුව ඒ පුද්ගලයා දන්නේ ආනාපානෙ විතරයි ආනාපානෙ පොඩ්ඩක් එහෙම වෙච්ච ගමන් <clears throat> පාර වැරදුණයි කියලා කලබල වෙනවා. අඩියට වෙච්ච දේ ගුරුවරයාට වාර්තා කරන්නේ. වාර්තා කරුවේ නැත්නම් ඉතින් අසරණ තමයි අනාථ තමයි. මොකද ගුරුවරයා මතක් කරලා කියන්න ඕනේ. භාවනා කරන යනට වෙච්ච දේ වෙච්ච තාලෙට කියන්නේ. වෙච්ච දාට කියනකොට ගුරුවරයා දන්නවා දැන් මේ ඇවිල්ලා තියෙන සම්දිස්ථාන තමයි. ආවනම් ඒ වෙලාවේදී එක්කෝ දැනෙනවා දැනෙනවායි කියලා මැදවත් වශයෙන් අරමුණු කිරීමක් හෝ එහෙම නැත්නම් තමයි පුරුදු කරලා තියෙනවා මෛත්‍රී භාවනාවක් පුදුගුණ භාවනාවක් සංඝානුසී ධම්මානුසී භාවනාව ඒ දේ කරලා අර ඇවිසිච්ච හිත තැම්පත් කරනවා. ඒක හරියට අම්මා කඩේ ගිහිල්ලා එනකම් තාත්තා බබා බලාගෙන ඉන්නවනම් පොඩි එකා අඬනවනම් තාත්තට තනින් කිරි දෙන්න බෑනේ. තාත්තා කිරි සබර සූපුව දීලා පොඩි එකක් අල්ල පරොත්තු කරා. අම්මා එනකම් පරොත්තු කරා. අපි කියන එකට මේ ස්වභාව පරොත්තු කරනවා. නලව ගන්න දැනගන්න. ඒ වගේ මේ භාවනාවේ අනිවාර්යයෙන්ම මේ හිතේ අල්ලන කාණ්ඩම් ගැතිය කඩලා යනවා. පුවක් හිත ගලේ යෝගේ සීසිකඩයක්. විසිතෙනවා. ඒකට කියනවා අපනිදාය භාවනාව කියලා. අන්නේ වෙලාවේදී ඒ ටික කිට්ටු කරලා තියානින්න ධර්මයේ ගුණ සිහිපත් කරනවා කියන එක අපේ චාරිත්‍රයක්. ඒක ධර්මයේ ගුණ වගේම හැමදේම සඳහන් කරනවා. මෙතනදී පුත්‍රයන්න්සේ සඳහන් කරන නාටකන ධර්මයක් විදිහට අපි ධර්මයේ අභිවිනේ උලාර පාමොච්චා. උදාරු ප්‍රමෝදය ඇති කර ගන්නවා. එවැනි ශිල්ප ක්‍රම දන්නේ නැත්නම් අතර අනාථ බවක් ඇති කරනවා. එන්නේ අනාථ බව නැතුව සනාථ බවක් ඇති කර ගන්නට මේ යෝගාවචර කල්ලාතුව දැනගෙන තියෙන්න ඕනේ. එවැනි වෙලාවල් වලදී අපි සාමාන්‍යයෙන් බයක් සතියක් ඇති වෙච්ච උනාට උනත් සක්මන් කරගෙන ඉනකොට සක්මනේ තනියම සක්මන් කරන බයක් චරිතයක් ඇති වුණා නම් සර්වඥාන්සේ දාජග්ග සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා මගේ ගුණ සීපත් කරන්න. ධර්මයේ ගුණ සීපත් කරන්න සංඝයා ගුණ සීපත් කරන්න කියන්නේ. එහෙම නැත්නම් තමයි මේ හොඳ ධාර්මික ආගමික ජීවිතයක් ගත කරනවා නම් විපස්සනා දන්නේ නැත්නම් උද්ධානුසී වඩන්න ධම්මානුසී වඩන්න සංඝානුසී වඩන්න ඒකටත් සමාධිය ඇති කරගන්න පුළුවන්. විපස්සනා භාවනාව විදිහට කරගෙන යනකොට පණිදාය භාවනා කියන අරමුණ පිළිපිනී කරන භාවනාවකුත් තියෙනවා. අරමුණ වරින් වර නැති කරන එක විපස්සනාවේ ස්වභාවය. ඒකට අපණිදාය භාවනා අරමුණක් නැහැ. ඒකට හිත විසිරෙන්න දෙන්න එපා. හිත තනවා වඩා ගන්න ධර්මයේ ගුණ සීපත් කරන එකත් හොඳයි. අන්නේ විදිහට මේ කටයුතු කරනවා තමයි දන්නේ නැති වුණොත් මේ භාවනාවේ ඉදිරිය වෙන විදිහට කියනවා නම් භාවනාවේ සියුම් පැතිවලට ය아가න්න බැහැ. එතනදී මේ ධර්මයම අපි සාමාන්‍යයෙන් මන්ද මට මතකයි මම ඔය මේ වැවරවුමිදි වෙන්න තුව තෙල් බෙහෙත් විකුණන මිනිසුගේ කතාවක් අහලා තියෙනවා. වෙන ආගමක ඉන්න මිනිස්සෙක්ගේ පය මග යනකොට පය වැදුනොත් අහ් අල්ලාහ් කියනවලු මුස්ලිම් මිනිස්සෙක්. කතෝලික මිනිස්සෙක් නම් ස්වාමි දරුවනේ කියනවා. බෞද්ධයා විතරක් කියම්මට්ට කියලා මොනවද ඔන්න අපේ බුදු ගුණ සීපක් ඔන්න අපේ ධර්මයේ සීපක් කරන හැටි ඒ තර එහෙම එකක් තමයි බෞද්ධයන් කියන්නේ. නමුත් මට මතකයි මම පින්නපාත යනකොට බුරුමේදී හොඳටම වයසකම් මතනේ. හැම බත්තෙන් අරගෙන එන්න බෑ. ඒ වුණා හැමදාම එනවා බත්තෙන් හතරක් විතර අරගෙන එනවා බත්තෙන් දහන්න බෙදෙනවා. පඩි හතරක් නැගගෙන එන්න ඕනේ පාරට. එනකොට කැරකිලා ගියා. පය වැදිලා කැරකිලා ගියා. ඒ පාට චෛත්‍යෝ පයා. මට ඇහුනේ නෑ මොකද්ද කියන්නේ කියලා. ඒ තියෙනවා මේ අපි සිරිපාද වගේ බොහෝම ප්‍රසිද්ධ බෞද්ධ මධ්‍යස්ථානය චෛත්‍යෝ කියලා යම්මට පය වදිනකොටම කියුනේ චෛත්‍යෝ කියලා. එච්චරයි. අපිට එහෙම නමකට මොකක් හරි හරුපයක් තමයි කියන්නේ. ඉතින් මේක පුරුදු කරලා තියාගන්න ඕනේ මොන කරදරයක් ආවත් ධම්මෝ විනානත්ති පිතාච මාතා කියලා. අපිට ධර්මයෙන් තොර මවෙක් නැත ධර්මයෙන් තොර පියෙක් නැත කියලා. කරදරයක් දුකක් කරදරයක් වෙනකොට ධර්මයේම සීපත් කරන ගතියනවා නේද? භාවනාවේදීත් අරමුණ නැති වෙනකොට නින්දට වැටෙන්න යන්න අවස්ථාවකුත් නැහැ. සැක උපදවන්න අවස්ථාවකුත් නැහැ. ධර්ම ගුණේ සීපත් කර. නැත්නම් ධර්මයේ Tamanda ruci පාඨයක්. ධර්මයේ තියෙන හොඳ කොටසක් සීපත් කරනකොට ඉබේම හිත නැගිටලා ඉන්න පටන් ගන්නවා. ඒක හිතන්න නරකයි මේ අපේ වෙච්ච අඩුපාඩුකට වෙච්චක් කියලා අනිවාර්යම භාවනා කරනකොට අනාථ තැන් මතුවේ. අසරණ තැන් මතුවෙනවා. ඒ වයිදි පාවා දෙන්න එපා. පාවා දුන්නොත් පාවා දුන්නට පස්සේ අපි කරන කටළු කතා කවදාකවත් සාසනික නැහැ. පෙරදිච්ච පච වෙච්ච කතා කතා කරන්නේ. යම්ම විදියකට අපි මේ අසරණ වෙලාවේදී ධර්මයේ පිට අල්ලගෙන නැගිට්ටොත් ඊ ගාවට අපි කතා කරන්නේ බොහොම ජයග්‍රහී කතාවක්, බොහොම අදිෂ්ඨාන පූර්වක කතාවක්. හැබැයි මේක එක සැරයක් වෙලා බෑ. පළවෙනි මාර්ග ඥානය ලබනකම් මේ 10 15 සැරේ 20 30 සැරේ දසදහස් වර සිදු කරන්නේ. ඒ වැටෙන වැටෙන අවස්ථාවේ මේ ධර්මයේ පිහිට කර ගන්නවා නම් උලාර ප්‍රමෝදයක් ඇති කර ගන්න දන්නවා නම් කද්දාකත් අසරණයි. ඒ නිසා හීනෙන් බය වුණත් ධර්මයේ සිපත් වෙන මට්ටම. gedarathoreedi yamak මේ අමලියක් කරදරයක් සිද්ධ වුණත් ධර්මයේ සිපත් වෙන මට්ටමට හිත හදාගත්තොත් ඒක සමතෙන් තමයි කෙරෙන්නේ. නමුත් විපස්සනාට කුආදාරයක් වෙනවා. එනිසා සර්වචන්සේ සඳහන් කළා තියෙනවා යම් කිසි භික්ෂුවක් ඉන්නවනම් ධම්මකාමෝ හොති ධම්මේ පිය සමුදාහාරෝ. අනුන්ට ධර්මයේ කියලා දෙන්නත් ඕනේ. මෙතෙන් මම හිතන්නේ මගේ වචනේ කියන ධර්ම සාකච්ඡා තමයි. මේ සෑම කෙනෙක් ළඟම ධර්ම මල්ලක් තියෙනවා. තම තමන් ගොඩ එනකොට ඒක එක ක්‍රම මේගොල්ලෝ හදාන කියන්නේ. ඉතින් තව කෙනෙක් අමාරු වෙච්චාම අපි කියලා දෙන්න ඕනේ. මම නම් ගොඩ ඉන්නේ මේකේ. මටත් ওই වැඩේ වැටෙනවා. මම වුණත් මේ වැඩේ කරනවා. ඒක අනිත් කෙනෙක් කාගෙනිට ගියාම එයාට ප්‍රශ්නේ උත්තරේ දෙකම හම්බ වෙනවා. එනේ මං කරන ක්‍රමයේ හරියම හොඳ නෑ. ඒක මට විතරයි කියලා ඒක හංගගත්තොත් මම කියන එක මතුරුකමක් කියලා. මච්චරියක් කියලා. ධර්ම සාකච්ඡාවේදී මොකක්වත් නෑ. કોઈ ක්‍රමෙත් වළංගුයි. මොකද අපිට ඕනකමක් නෑ කාටවත් අඳුර පෑමක් කියා පෑමක් හරිය වැඩි ලොකු කරන්න කමක් නෙවෙයි තියෙන අපි එකතුව ඉදිරියට යන්න ඕනේ නම් ධර්මය තමයි පිළිගන්නේ. ඒ නිසා සරුවචනන්සේ සඳහන් කරන්නේ මේ අසරණව අනාථව ගත කරන මේ පෘථග්ජන ජීවිතයෙන් Uh, නාත කරන සනාත කරන ධර්ම වලට යන්න නම් මේ ඉදිරියදා ජීවිතයේදී අපි දන්න මේ පුංචි පුංචි කරුණු කිසි දෙයක් පහත බල බෑ. වෙන විදිහට කියනවා අපේ සාමාන්‍ය බුද්ධිය කිසිම තැනක පාවා දෙන්න ඕන කරන්නේ. ඒක සෑම දෙයක්ම මෙතෙක්කල් මේක මම මේක මගේ මේක ආත්මය කියලාගෙන ගියාට දැන් මේ ධර්ම වශයෙන් පාවිච්චි කරන මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය නෙවෙයි මේක සීලය අධි සීලයක් කරගන්නයි මේ අපි මේ ප්‍රයෝග කරන්නේ. චිත්ත භාවනා අධි චිත්ත භාවනා කරගන්නයි මේ ප්‍රයෝග කරන්නේ. ප්‍රඥා භාවනා අධි ප්‍රඥා භාවනා කරගන්නයි මේක ප්‍රයත්න කරන්නේ කිව්වහම අරවට බුදුමාකාර ධර්ම පන්නරයක්. ධර්මමය ප්‍රතිශක්තියක් එන්න පටන් ගන්නවා. නිසා කිසිම දෙයක් අහක දාන දෙයක් නැහැ. ඒ අපේ මේ පැත්තේ හිටියා මීමැසි ගන්න මිනිස්සේ කේමංශා කියන්නේ මේ මීමැස්සා මීපැණි හදන්න අසුචි වලින් මූත්‍ර වලින් ටික ටික ගන්නවා. ඒකෙන් තමයි ඔය ලෝකේ හොඳම මේ පැණි හදාගන්නේ. ඒක මේ භාවනා කරන්න යන ජීවිතේ අසවල් දෙය කියලා විශ් කරන්න දෙයක්. හැම දෙයක්ම ප්‍රයෝජන ගන්න. එහෙම ප්‍රයෝජන ගන්න නැතුව තෝරන්න බේරන්න කියොත් තමයි අසරණ තත්ත්ව අනාථ තත්ත්වපත් වෙන්නේ. ඒ නිසා Taman මේ දන්න කෙනෙකුට Taman ඉස්සරහා ඉන්න කෙනෙකුට ඇති தත්ත්වය හරියට ප්‍රකාශ කරන්න පටන් අරගත්තා. අපි ළඟ තියෙන මේ ආයුධ උපකරණ වලින්ම සෑහෙන ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒක නිසා මේ නාටකන සූත්‍රයේදී මේ තාකල් විස්තර කරන මේ කරුණු හයම ගාක්ම සරසාර මේ සමාජික කරුණු. හැබැයි මත්තර විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊට වැඩිය කෙලින්ම භවනාට සම්බන්ධ කරුණු ඒකට සකස් කිරීමක් කරන වගේ තමයි මෙතෙක් විස්තර කරපු කරුණු. ඉතින් මේ වයසක පිරිසකට මේවා කියනකොට ඒ අතන ගොඩක් ඒ තමයි මෙතෙක් කල් අහක දාලා තිබුණු වැඩක් නැහැ කියලා මලකට කාලයි කියලා පැත්තකට දාපු ආයුධ උපකරණ ටිකක් වගේ ගොඩාක් සාධනීය ක්‍රමයට ඉදිරිපත් කරගෙන භාවනා තනවා වඩා ගන්න මේක උදව් උපකාර වෙනවා. මේ අතරමැදම දිව්‍යේල සතිය වඩන. සතිය වඩනකොට මේ අහක දාපු ආයුධ විසිකරපු ඕනේ කියපුව අනන්ත ප්‍රයෝජනවත් වෙනකොට තමන්ම සංසාරේ ගැට ගැහිච්ච ක්‍රමයට තමන්ගේ ගැටේ ලියෙන්න පටන් ගන්නවා. කවදාකවත් අපි ගැටි ගහගත්ත ක්‍රමෙන්ට හැටියට බලනකොට අනුන්ට ලියන්න බෑ. ඒ නිසා අපේ ලියන ක්‍රමය අපි ළඟමයි තියෙන්නේ. ඒ අනුව බලනකොට අපිමයි අපිට නාත කරන වෙන දෙවියෙක් වෙන බ්‍රහ්මයෙක් වෙන බාහිර මොනවත් නැහැ. ධර්මයේම තමයි අපිට නාත කරන ධර්ම වෙන්නේ. ඒ දෙයට කාලේ වැඩි වෙටියෙන් ගත කරන්න ගත කරන්න අපිට ජීවිතේට ලොකු සම්පත්‍ති කරගත්තා. පිරිච්ච ගතියක් එනවා. ඒ පිරිච්ච ගතිය තියාගෙන ගත කරන හැම චිත්තක්ෂණයකම බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා ඒ රහත් වෙලා බුදු වෙලා ලබන මේ නිවන් රසයේ මොකද්ද සුවඳයක් එන්න පටන් ගන්නවා. ඒ නිසා අපි නිතරම බලන්න ඕන අපේ ජීවිතයේ හැම චිත්තක්ෂණයකම මේ නිර්ාමිෂ සුඛේ අවේදිත සුඛේ කිට්ටු කරගෙන සතියෙන් මෛත්‍රියෙන් ආඩ්‍ය කරගෙන ජීවත් වෙන්න පටන් අරගත්තොත් අපිට යන්න හදන තැන තියෙන සුවඳ යන්න හදන තැන තියෙන විමුක්තිය අදාද දැනගන්න පුළුවන් වෙනවා ඒක තමයි අපිට තියෙන පෙර නිමිත්ත නිසා සීළු දිනාම තම තමන්ට තම තමන්ම නාතයි අපිට මේ ධර්මයේම නාත කරන ධර්මයක් වේවා කියලා අදිස්ථාන පූර්වකව ජීවිත භාවනා කරගෙන යන්න මේ ධර්ම කොටාසියත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමි. අදට නියමිත ධර්ම දේශනාව මම මෙතනින් නැත කරනවා සීළු දිනාටම සැනසීම උදා වේවා.